දැන් තවන්ට කරන්ට තිබෙන කාර්යය තමයි මේ විද්‍යාව පහළ කර ගැනීම සඳහා තමා තුළ බලපවත්වන නීවරණ ධර්මතාවයන් ඉවත් කර ගන්නට ඕන. නමුත් මේ නීවරණ ධර්මතාවයන් එක්වරම ඉවත් කරන්නට බෑ. ඒ සඳහා తాවකාලිකව නීවරණයටපත් කර ගන්නට ඕනේ. ඒ තමයි සමාධිය කියලා අපි හඳුනාගත්තේ. ඒ සමාධිය ඇති කරගෙන තමන් නීවරණ නැති වීම සඳහා විදර්ශනයේ යෙදෙන්න ඕන. මේ අනුව දැන් අපි මූලිකව තෝරා ගන්න ඕන මේ සමාධිය ඇති කරගන්නේ කොහොමද? මොකක්ද මේ සමාධිය කියන්නේ? මොනවාද මේ නීවරණ? ඒවා කොහොමද නැති කරගන්නේ? ඒකට මොකද කරන්න තියෙන්නේ කියලා මේ ඔක්කොම අඳුරන්න වෙනවා. හරිද? ද නීවරණ කියලා කියනවා. නීවරණ කියන ඒවා කොහෙද තියෙන්නේ? තේරෙනවද කොහෙවත් ඒ? නීවරණ තියෙනවද? හ්ම්? කොහෙද තියෙන්නේ? ඈ? තමන් තුල කොතනද? ඈ? හිතේ තියෙනවද? හිතේ නීවරණ තියෙනවද? ඈ? ඈ? මතුවේ. කොයි වෙලේද මතුවේ? භාවනා කරලා මතුවේ. ඔය අතර. ඒවා ඇති වෙන්නේ කොයි වෙලේද කියලා ගහන්නේ. ඒවත් නීවරණ නම් නැහැ. හරි ඒවා ඇති වෙනවා කියන එක පිළිගන්නවා. කොයි වෙලේද ඇති වෙන්නේ කියලා හරියට මට කියන්න. ඒ ඇති වෙන වෙලාව තමයි නැති කරන්න දෙන්නේ. අරමුණු දැනෙ ගන්නකොට අරමුණු දැනෙනකොට ඒක තමයි මම මුදෙත් කිව්වේ සිහියෙන් ඉන්න වෙලාව. එනේ යමක් දැනෙන වෙලාව තමයි මේ ඔක්කොම කරන්නේ. දැනෙන වෙලාවටයි මොකක්ද වෙන්නේ? Tamanට මේ නීවරණ කියන ඒවා මතු වෙන්නේ. දැනෙන්නේ නැති අවස්ථාවකදී නීවරණ එන්න පුළුවන්ද? බෑ. සිහිය නැති වෙලාවෙදී වෙන්නේ නැහැ. Tamanට නිින්ද ගිය වෙලාවෙදී නීවරණ මතු වෙන්න විදියක් නැහැ. එහෙනම් මතු වෙන්නේ කොයි වෙලේද? සිහියෙන් ඉන්නකොට. එහෙනම් සිහියෙන් ඉන්නවා කියන්නේ මොකද්ද වෙන්නේ? බාහිර අරමුණු දැනෙනවා. හරිද? එහෙනම් මේ අරමුණු දැනෙන වෙලාවේ තමයි Tamanට නීවර නැති වෙන්නේ. මොනවාද ওই නීවරණ කියන්නේ? කාමච්ඡන්දය කියන්නේ මොකක්ද? ඈ මොනවාට දෙන කැමැත්තද? කැමැත්තට නෙවෙයි කාම ඡන්දය කියනවාද? කාම කියන්නේ ඡන්දය. ඈ කාමයේ මොනවාද? කැමැත්ත ඡන්දය. කැමැත්ත? ඈ ඒ කාම ඡන්දය කියන්නේ කොහොමද අඳුරගන්නේ? කාම ඡන්දේ ස්වභාවය තමයි නැවත නැවත කාම ස්වභාවයන් හොයනවා කියන්නේ. කාමයන් කාටවත් තියෙන බුදුහාමුදුර රූප පෙන්නේ නැත්ද, සද්ද ඇහෙන්නේ නැත්ද, ගන්ධ ඇහෙන්නේ නැත්ද, නාදන්නාද වල ඒවා පෙන්නේ නැත්ද? පේනවා. හැබැයි ඒ අය ඒවා ආය ආය ආය හොයන්න යන්නේ. ආය බලන්න යන්නේ. ඒ වෙනුවෙන් කටයුතු කරන්න යන්නේ. එනකොම ඒ කාමච්ඡන්ද තියෙන කෙනාගේ ස්වභාවය තමයි නැවත නැවත එම ස්වභාවයන් භාවිතාවට යොමු වෙනවා. අනේ තමයි කාමච්ඡන්දය. ඒතර කාමච්ඡන්දය කියන්නේ ඒක කෙටියෙන් අපි තේරුම් කරගමු ආසාව කියන එක. ආසාව. එහෙනම් ආසාවෙන් තමයි මොකද කරන්නේ? නැවත නැවතත් ඒවා පරීක්ෂා කරනවා, හොයනවා. ආන් එකට කියනවා කාමච්ඡන්දය. ඒතර ආසාව මොනවාද ආසාව? රූප බලන්න ආසාව. ශබ්ද අහන්න ආසාව. ගඳ අහන්න ආසාව. නැවත නැවත ඒවා හොයනවද නැද්ද? රූප බැලීමේ ආසාව තමයි තියෙනවා. ඒක රූප බලන්න වලින් ශබ්ද අහන්න ආසාවල් එනවා. ඒ අය කතා කරනවා, ඒ අය හඬ ඇහෙනවා, අරකට මේකට හොයන්න ආසාව එනවා නේද? හ්ම්. ඒක තියෙනවා ශබ්ද ආසාව. ඒ විදිහට ගන්ධ ආසාවල්, රස ආසාවල් ඒවා කාමච්ඡන්ද. හරි. ව්‍යාපාදේ කියන්නේ මොකද්ද? තරහ. තරහ කියන්නේ මොකද්ද? අක නැති ස්වභාවය. ඒක ප්‍රතික්ෂේප කිරීමේ ස්වභාවය. ඒතකොට ඒ අරමුණ තමන්ට අකමැති තත්ත්වයක් නම් ඒකත් එක්ක තමන් ගැටෙනවා කියන ස්වභාවයෙන් ඈත් වෙනවා කියන ස්වභාවයට කියනවා ව්‍යාපාදය තරහ ස්වභාවය. හරිද? ඒකත් කොයි වෙලේද ඇති වෙන්නේ? අරමුණු දන්න වෙලාවට, දැනෙන වෙලාවටමයි ඒකත් ඇති වෙන්නේ. හරි. ඊළඟට තමනාද කිවි. මොකක්ද තියෙන මිදේ කියන්නේ? කාමලිකම්? අලසකම් මොකද? නිදිමත? නිදිමතද බුදුහාමට තිබ්බා. හිතේ තමයි තියෙන්නේ මොකද්ද? කුසාලයට අකුමැතිකමටයි ඔය තීරණය කියන්නේ. අනිත් ඒවල නම් තීරණය දෙන්නේ නැහැ. රෑ වෙනකන් තමයි ඔය කියන ආකාරයෙන් හොඳ පිචර් එකක් බලන්න තියෙනවා. ඕක එළිය වෙනකන් බල බල ඉඳී. හැපි නේ. මේ කි හැපි බලන්න ඉබ්බ ඒක අර දැන් නම් ඔය බැරියෙත් එහෙනම් නිකන්. ඈ ඔය කියන ආකාරයෙන් හෙට මගුල් ගෙදර තියනවා කියලා කිව්වනම් ඒ මගුල් ගෙදරට යන්න ඔය කියන ආකාරයට මගේ 60 මහල් තිබුණ නැත්තම් මොකද කරන්නේ? ඒ වෙලාවට භාවනා කරාද? නෑ. එතකොට ඉවෙනකන් හරි මහල් අරක කොහොම හරි ඇඳගෙන යනවා හෙට උදේ වෙනකන්. දැන් ඉතින් අර බැරි වෙච්ච හින්දා අපේ නෑගේ ගැංගිය ඔය. ඒ හින්දා ආන එක තමයි තීන මිද්දේ කියන්නේ කුසලයට නැලිකා. හරිද? කුසල් කරන්න කම්මැලි. ඔයාගේ ඒක තමයි ඔය වෙලා තියෙන්නේ පන්සලේ ඉන්න කම්මැලි, ගෙදර ඉන්න කම්මැලි නෑ. නේ? පන්සලේ ඉන්න කම්මැලි නේ? නේ? එහෙනම් තමන් මාසෙට පැය කීයක් පන්සලේ ඉන්න? මාසෙට පැය කීයක් පන්සලේ ඉන්නවද කියලා? මාසෙට පැය 40ක්. මාසෙට පැය කීයක් තියෙනවද? ආයෙත් වැඩ කරන්න. ඒක තමයි මම කියේ. වැඩ කරන්න කම්මැලි නෑ. මොන් අර ගොන් වැඩ කර කර කර කර ඉන්න වැඩ කරන්න රස්තාව කරන්න කම්මැලි නෑ. ඒව කර කර කර කර දුක් විඳින්න කම්මැලි නෑ. එහෙනම් දුක් විඳින්න ඔය කම්මැලි නැති කම හින්දා ප්‍රශ්නයක් නෑ. දුක් විඳින්න කම්මැලි. ඒ කියන්නේ සැප විඳින්න ඔය කම්මැලි නේ. එනේ කුසල් වැඩන්න අකමැති කුසලයට මේ සිත නැඹුරු නැහැ හේතුව සංසාරේ දීර්ඝ කාලයක් මේ සිත පැතිලා තියෙන්නේ අකුසලත් එක්ක සතරේ යන්නේ අකුසල නිසාම. එන අකුසලේ පවත්වන්න අමුතුවෙන් කරන්න දෙයක් නැහැ මේ සිතට. එහෙනම් අනිවාර්යෙන් අකුසලයෙන් තමයි ඒක තියෙන්නේ. කුසල් නැති හැම වෙලාවකම අකුසලයේ නිකම්ම පිටලා. එහෙනම් එහෙනම් ඕම් ඔය කුසලයට මැලික භාවයට වෙනවා තීන මිදේ. කම්මැලිකම නෙවෙයි, ඒ කියන්නේ නිදිමත නෙවෙයි. ඒක ඈ මතක තියාගන්න. නිසා කුසලයට අකමැතික භාවය. හා ඊළඟට තව මොනවද කිව්වේ? උද්දාචර කුච්චේ කියන්නේ මොකද්ද? විසිරෙන බව ඒ අරමුණ තුළම ඉන්න දෙන්නේ නැතුව ඒක ඔය කියන ආකාරයෙන් නැවත නැවත ඒකෙන් කොලාපණිනවා කියන ස්වභාවය කියලා කියන්නේ නැවත නැවත ඒක තියෙන්නේ වෙන ආයතයක. හැබැයි ඒකෙන් අරමුණෙන් අයින් වෙනා නෙවෙයි. හැබැයි ඒකේ තියෙන්නේ ආය වෙන තරමට පයින් ආයත් වෙන ආයත් වෙන ඔය විදිහට එක විදිහකට තියෙන්නේ. ඒක එක විදිහකට නොතිබෙන බව. හරිද? විසිරෙන ස්වභාවය කියලා කියනවා දුවන ගතිය කියලා කියන්නේ. හරි ඊළඟට තමයි මොනවද කිව්වේ? ගතිය චිකිත්සා කියන්නේ Saka. What's that again? මොනා? බුද්ධාදී බුද්ධාදී අර්ථන් කියන්නේ ජීවන වල දෙන්නේ? ඈ? මොනවද අපි? මොකක්ද? ප්‍රතිපාදන හරියට කියලා සංකේතය කියන්නේ ඔය කෙනා ආකාරي මාර්ගඵල වල රෝවාලකම නිවර්ණයටපත් වෙන රෝවා දිනන තමන්ට ලැබෙන ආරමුණ පිළිබඳව විනිශ්චයක් නැහැ. එච්චරයි. ඕක මේ තමන්ට බුද්ධ ආදියට දැන්නේ තකදුර වෙනවා නම් තෝවාන් වෙනවා. තමන් මේ ඔය කියන ආකාරයෙන් මේ ඔය කියන නීවරණයටපත් කරගත්තේ මම තෝවාන් වෙනවද? නීවරණයටපත් කරගත්තා ඕතරම් බුදුහාරු කාලේ හිටිය ආලාර කාලාම උද්දක රාම අසිතවදා සංජය බෙල්ලට පුත් මක්කලිකෝ දාලා ඔය ඔක්කොම නීවරණයටපත් කරන්නේ. දැන් ඒ ආයත ඔය කියන ආකාරයෙන් මාර්ගඵල ලැබෙනවද? නෑ. ඒ ඉන්න ඔය දෙකක් නැහැ. ඔය කියන ආකාරයෙන් බුද්ධ ආදියට දැන්නේ සැකදුර වෙන්නේ කොයි වෙලේද? සෝවාන් වෙනකොට. දැන් තමන් ඔය කියන විදිහට මේ භාවනා කළා නීවරණ යටපත් කරගත්තාම සෝවාන් වෙනවද? එහෙම ඉතින් රැටිලා හිටියෙම දියේ යන්නේ. එහෙනම් එහෙම වෙන්නේ එහෙනම් ඔය කියන්නේ ලැබෙන අරමුණ පිළිබඳව මොකද වෙන්නේ? නිවැරදි වූ විනිශ්චයක් තමන්ට නැහැ. ඒ අරමුණ මොන වගේ එකක්ද, කොහොම එකක්ද, කොහෙන්ද ආවද, අර වගේ මොනවද මේ පිළිබඳව තමන්ට ඒ පිළිබඳව හරියට අවබෝධයක් නැතිකම විතරයි ඔය විචිකිච්ඡාව කියලා කියන්නේ. හරිද? යන්වා කොහෙවත් තියෙනවද? කොහෙවත් තියෙනවද? ආසාව, තරහා, කම්මැලි, කම් දවන ගති, සැකය කියන මේ නීවරණ කොහෙවත් තියෙනවද? නෑ. එහෙනම් මොකද වෙනවා කිව්වේ ඒවා? ආරමුණු ඇති දැක්කිනකොට එන තරමුණු එක සම්බන්ධ වෙනකොට ඇති වෙනවා. එහෙනම් ඔන්න ඔය ප්‍රශ්නේ නිසා තමයි Tamanට මේ සත්‍ය භාවිතා කරන්න බැරි. අරමුණු ගැටෙන වෙලාවේ අරමුණු ලැබෙන වෙලාවේ නීවරණ මතුවෙන කෙනාට මේ සත්‍ය භාවිතා කරන්නට බෑ. එහෙනම් මොකද කරන්න කියන්නේ? තමන්ට මේ අරමුණු ලැබෙන වෙලාවේ නීවරණ ඇති නොවන තත්වයට මේ සිහියපත් කරගන්න කියන. අරමුණු ලැබෙනකොට ඒ කියන්නේ රූප පේනකොට ඒ පිළිබඳව ආසාවක් ඇති නොවන විදියට, තරහ ඇති නොවන විදියට. කම්මැලිකම් දුවන ගතිය සැකේ කියන මේ නීවරණ මතුවෙන්නේ නැති වෙන්න සිහිය පවත්වා ගන්න. හරිද? එතකොට එනකොට දැන් තමන්ට තියෙන කාර්යය තමයි සිහිය පවතින්න ඕන. හැබැයි නීවරණ ඇති වෙන්න බෑ. ඒ තුල අකණ්ඩව පවත්වා ගන්න පුළුවන්. දෙකටම ඒ තුල සිහිය පවතින්න ඕන. හරිද? ඒකට බුදුහාම කියනවා මොකක්ද? නීවරණ නැති අරමුණක් තුල සිහිය පිහිටුවන්නට වීරියේ වීරියකින් ඒ කියන්නේ උත්සාහයෙන් බලවත් වූ උත්සාහයකින් නීවරණ නැති අරමුණක සිහිය පවත්වා ගන්න. ආන් ඒකට අපිට කියනවා හුස්ම කියන එක තුල පහසුවෙන් මේ කාර්යය කරන්න පුළුවන් කියලා. හුස්ම කියන එක විතරක් නෙවෙයි තවත් බොහෝ අරමුණු ධර්මයේ තුල තිබෙනවා. නමුත් අපි මේ සතිපට්ඨානයේ ඇසුරු කරගෙන මේ මාර්ගයක් කියන නිසා ඒ තුළ දක්වලා තියෙන්නේ මොකද්ද? මේ හුස්ම ඇඳීමේ කාර්යය. හරිද? හුස්ම කියන එක. දැන් මේ හුස්ම අඳුරනවා කියන්නේ මොනවද තමයි තියෙන්නේ? දැන් අඳුරනවා කියන්නේ මොනවද? අඳුරන්න තියෙන්නේ බෑ. මොනවද අඳුරන්නේ? හුස්ම කියන්නේ රූපයක්ද? රූපය. මොන රූපය? පේන. ආ එහෙන් අඳුරන්නේ. මං අහන්නේ එහෙන් අඳුරන්න පුළුවන් රූපයක්ද කියලා අහන්නේ. එහෙනම් කණෙන් ඇහෙන ශබ්දයක්ද ඒක? එහෙනම් ගඳයිද ඒක? හුස්ම කියන එක. හුස්ම රසයිද? එහෙනම් මොකද? ස්පර්ශයක්. කොහෙට දැනෙන්නේ? කයේ කොහේරෝ කයට දැන හුස්ම ඇතුළු වෙන්නේ කොහෙන්ද? නාසයේ පිට වෙන්නේ නාසයෙන්. එහෙනම් ඒ අණුව තමන්ගේ සිහිය පවත්වන්න ඕන කොහෙද? නාසය තුළ. එහෙනම් නාසය තුළ තමන්ට ස්පර්ශයක් අඳුරන්න වෙනවා. මේ හුස්ම කියලා කියන්නේ බාහිරින් පේන වාතය නැත්නම් කුළඟ මේ පිට තියෙන වායුව කය ඇතුළට ගමන් කරනවා. එතකොට තමයි ඔන්න ස්පර්ශයක් ගැටීමක් ගෑවෙන බවක් මේ කුළඟ දැනෙනවා. ඊට පස්සේ ආය ඇතුළට ගියපු කුළඟ මොකද වෙන්නේ වාතය පිට වෙනවා නාසය තුලින්. ඒතකොට ආයත් ඒ කුළඟ ගමන් කරනකොට නම් ස්පර්ශ වීමක් වැටෙනවා. ආන් ඒ සත්‍යය අඳුරා ගන්න එක තමයි තමන්ට කරන්න තියෙන්නේ. හරිද? බලෙන් හුස්ම ගන්න එහෙම නෑ. බලෙන් හුස්ම ගත්තොත් ඒක සම්පූර්ණයෙන් වරදිනවා. හුස්ම කියන එක ඉබේම ඇතුළු වෙනවා ඉබේම පිට වෙනවා. අන්න ඒ ඇතුළු වෙන ස්වභාවය පිට වෙන ස්වභාවය ඇඳිරීම කියන එක තමයි තමන් කරන්නේ. හරිද? ඒක තමයි සිහිය කියන්නේ. සිහිය කියන කාර්යය තමයි අඳුරනවා. ඒක මොකක්ද දැන් අඳුරන්නේ? හුස්ම ඇතුළු වීම සහ පිටවීම. ඊට අමතරව කිසි දෙයක් එතන වෙන්නේ නැහැ. ඇතුළු වෙන එක වෙනවා පිට වෙන එක. ඇතුළු වෙනවා පිට වෙනවා. ඇතුළු වෙනවා පිට වෙනවා. හරිද? හරියට කියනවා ඒක ගේට්ටුවේ ඉන මුරකාරයා වගේ අඳුරන. මුරකාරයා ගේට්ටුවට වෙලා මොකද කරන්නේ? ඇතුළු වෙන අය පරීක්ෂා කරනවා පිට වෙන අය පරීක්ෂා කරනවා. මුරකාරයා ගේට්ටුවේ ඉන්නේ නැතු වෙන කොහේ හරි ගියොත් එහෙම කරන්න පුළුවන් දෙයක බෑ. ආන් වගේ හුස්ම ඇතුළු වීම සහ පිටවීම සිදු වෙන්නේ නාසය තුලින්මයි. ඒ නිසා නාසය තුලම සිහිය පවත්වාගෙන ඒ ඇතුළු වීම සහ පිට වීම අඳුරන්ට හරිද හ්ම් ඒතරේ ඇඳිරීම තුළ සමන්ට විශේෂ වූ ස්වභාවයන් කිහිපයක් ගැටහෙනවා කියලා ධර්මයේ තුල කියන මොනවද ඒ ඇතුළු වීම සහ පිට වීම තම මුලින්ම අඳුරගෙන ඉන්නකොට ඒ ඇතුළු වීමේ පිටවීම ස්වභාවය මෙනෙහි කිරීම කරන්න වෙනවා ඒතරේ ස්වභාවයන් ටික මම ඉස්සරහට කියනවා ස්වභාවයන් ටික වෙන කරන්න කලින් මේ සිහිය රඳවා ගන්න සිහිය මනවින් මේ අරමුණ තුල පිහිටවා ගන්න නම් අඳුරා ගැනීමෙන් පමණක් මේක සිද්ධ වෙන්නේ නැහැ. අඳුරා ගැනීමත් එක්ක මොකද කරන්න ඕනේ? අඳුරට ගත්ත ස්වභාවය පිළිබඳව වැඩි දුර විමසීම කරන්න ඕනේ. ආන් ඒකට කියනවා විචාර පැවැත්වීම. යන්නේ හුස්ම අඳුරා ගැනීමේ කාර්යයට කියන මේ සිහියත් එක්ක තියෙන එක ක්‍රියාකාරකමක් එකට කියනවා විතක් කිරීම සහ විචාර කිරීම. ඒතර විතක්ක කරනවා කියන්නේ මොකද්ද කරන්නේ? අඳුරන හුස්ම ඇතුළේ වෙනවද පිට වෙනවද කියන தත්ත්වය තමයි අඳුරගන්නේ. ඒතර විචාරය කිරීමෙන් මොකද්ද කරන්නේ? ඒ ඇතුළේ වෙන ස්වභාවය පමණ මෙනෙහි කරනවා. ඒ කියන්නේ ඒ පිළිබඳව වැඩිදුර විමසා බලනවා. පිට වෙන ස්වභාවය ගැන විමසනවා. ඒ දැන් හුස්ම ඇතුළේ වෙනකොට මොකද්ද විමසන්නේ? ඒ හුස්ම ඇතුළු වීමේ ස්වභාවය කියලා විමසීමක් කරන එකට කියනවා හුස්ම ඇතුළු වෙන බව තමයි දැනෙනවා. ඒක දැනෙනවා දැනෙනවා. ඒ දැනෙන ස්වභාවය ආස්වාසයක් සිදු වෙනවා කියලා විමසන්න ඕනේ. ආස්වාසය සිදු වෙනවා. හුස්ම ඇතුළු වෙනවා ඇතුළු වෙනවා කියන්නේ මොකද්ද මේ ආස්වාසය වෙනවා. ඉතින් හුස්ම ඇතුළු වෙන බව අඳුරගෙන මෙනෙහි කිරීමක් කරනවා ආස්වාසය. තේරුණාද කියන එක? වැඩ දෙකක්. අඳුරා ගැනීම එහෙම නැත්නම් දැන ගැනීම එකක්. ඒ දැනගත ස්වභාවය අනුව මෙනෙහි කිරීම තව එකක්. හුස්ම දැනෙනවා දැනෙනවා ආස්වාසය කියලා මෙනෙහි පිට වෙන බව දැනෙනවා දැනෙනවා ප්‍රාස්වාසය දැනෙන ඇතුළු වෙන බව දැනෙනවා ඒක ආස්වාසය කියලා මෙහි කරන්න ඕනේ දැන් කාටද දැනෙන්නේවා තමන්ට ඒ හින්දා මම මේ කියන දේවල් තමන්ට වෙනවාද කියලා තමන්ම පරීක්ෂා කිරීම තමයි භාවනා කරනවා කියන්නේ මේ මම කියන එක කරන එකක් එහෙම නෙවෙයි ඉඳලා තමන්ට ඒවා සිදු වෙනවාද කියලා තමන් භාවිතාව තුළ අඳුරනවා හුස්ම පිට වෙනවා කියලා තමන්ට යම් අවස්ථාවක දැනෙනවද දැනෙන වෙලාවේ ප්‍රාස්වාස කියලා මෙනෙහි කරන්න. එතකොට මෙන්න මේ විදිහට ආස්වාසය සහ ප්‍රාස්වාසය අඳුරගෙන යන කෙනෙක්ට මොකක්ද සිද්ධ වෙන්නේ? ඔහුට වැටහීමක් ලැබෙනවා මෙන්න මේ හුස්ම පිළිබඳව විශේෂ ස්වභාවයන් ටිකක්. මොනවද විශේෂ ස්වභාවයන්? තමන්ට හුස්ම ඇතුළු වෙන්න යන කාලය වැඩි බව දැනෙන්න පුළුවන්. වෙන වැඩි වෙලාව හුස්ම ඇතුළු වෙනවා දැනෙනවා දැනෙනවා දැනෙන කාලේ වැඩි. පිට වෙනකොට පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා කියලා මට දැනෙනවා දැනෙනවා දැනෙනවා දැනෙනවා දැනෙන කාලේ වැඩි. ඒ කාලය වැඩි බවක් Tamanට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇතුළු වෙනවා පිට වෙනවා කියලා යන කාලය වැඩි කියලා Tamanට තේරෙනවා නම් ඒ අවස්ථාවේ කියනවා ਵਿਚාරය වෙනස් කරනවා ආස්වාසය දිගයි. ප්‍රාස්වාසය දිගයි. තේරෙනවද? හැදෙන්නේ ඇතුළ වෙන කාලේ වැඩි නම් මොකද කරන්නේ? ਵਿਚාරය කරනවා දිගයි කියලා. පිට වෙනකොටත් ਵਿਚාරය දිගමයි. ආස්වාසය දිගයි ආස්වාස දිගයි. ඒ කාලයේ අඩු බවක් Tamanට තේරෙන අවස්ථාවකට එන්න පුළුවන්. එහෙම ආව කියනවා ආස්වාසය කොටයි. මොකද කියන්නේ? කොටයි. හරිද? Taman හිතන්න ඕනේ මේවා දැන් ඈ. ඒක හන්දට අහගෙන ඉඳින හොඳට අහගෙන Taman තේරුම් අරගෙන කරන්න ඕනේ. පිට වෙන කාලයක් Tamanට අඩු බවක් යම් අවස්ථාවක දෙන්න ගත්තොත් ප්‍රාස්වාසය කොටයි. එනවා. ඒක ඒ ඒ අවස්ථාවේ Taman කරගන්න ඕනි. මම මේ කරන්න Tamanට වෙන්න තියෙන දේ මොකක්ද කියලා දැන් කියලා දෙනවා. ඒතකොට ඒක කියා දෙන්නේ. ඇයි? Tamanට ඒක වෙන වෙලාවේ ඒ තීරණය Taman ගන්නයි. ආස්වාසය කොටයි. යම් අවස්ථාවක නම් හුස්ම අඳුරමින් යනකොට Tamanට හුස්ම යාන්තමටම තේරෙන අවස්ථාවක්. හරිද? ඒ අවස්ථාව කියන්නේ වැඩි වෙලාවක් යන්නේත් නැහැ. ඒක යාම ඉක්මනින් යනවා කියලා තේරෙන්නේ නැහැ. හැබැයි යන්තම් යනවා කියලා තේරෙනවා. අන් ඒ අවස්ථාවට කියනවා ආස්වාසය සංසිඳීම. පැහැදිලිද? මොකද කියන්නේ? සංසිඳීම. දර පිට වෙනකොට තමයි යාන්තම් හුස්ම තේරෙන අවස්ථාවක් නා තියෙන්නේ. ප්‍රාස්වාස සංසිඳීම. හරිද? ආස්වාසය සංසිඳීම ප්‍රාස්වාසය සංසිඳීම කියලා තමයි හඳුන්වන්නේ. දැන් එහෙමත් යන අවස්ථාවක තමයි හුස්ම හඳුනා ගන්න බැරි වෙලා යනවා. හුස්ම නොදැනී යනවා නොතේරී යනවා. එතකොට මොකද්ද තමන් කරන්නේ? හුස්ම නොදැනී යන අවස්ථාවකටපත් වෙන්න පුළුවන්. හුස්ම නොතේරී යනවා. එතකොට මොකද්ද අඳුරන්නේ කියලා යනවා. දැන් අපිට අඳුරන්නේ කිව්වේ මොකද්ද හුස්ම. දැන් හුස්ම අඳුර අඳුර යනකොට ඔන්න මුලින්ම හුස්ම ඇතුළේ වෙනවා අපිට වෙනවා දැනෙනවා. ආස්වාසය ආස්වාසය කියලා එක කියනවා. ඊට පස්සේ හුස්ම ඇතුළු වෙන කාලේ වැඩි බවක් තේරුනොත් ඒක දිගයි. ආස්වාසේ දිගයි, ප්‍රාස්වාසේ දිගයි. ඒක ඇතුළු වෙන කාලේ අඩු වෙන බවක් තේරුනොත් ආස්වාස කොටයි, ප්‍රාස්වාස කොටයි. ඊළඟ යාන්තමට දැනෙන බවක් ආස්වාස සංසිඳීම, ආස්වාස සංසිඳීම. යම් අවස්ථාවක් වෙනවා හුස්ම නොදැනී යෑම කියලා එකක් වෙන්න පුළුවන්. ඒක වෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. තමන්ට කොයි වෙලේ වෙයිද කියන්න මට කියන්න බෑ. තමන්ම පරීක්ෂා කරලා දැනගන්න වෙනවා. එතකොට මොකක්ද තමන් අඳුරන්නේ කියලා යහන්නේ. මොකද වුණොත් තමන්ට කරන්න වෙනවා මේ වෙලාවට. ඒ කියන්නේ තමන් කරන දෙයක් දන්නේ නැහැ. නොදැනෙන බව නොදැනෙන බව දැනගන්න. හරිද? පුළුවන් දෙම කරන්න. හරි ඒක විශේෂ හැකියාවක් වෙනවා ඒ වෙලාවට. තමන් ආය හුස්ම හොයන්න යන්නේ නැහැ. හරිද? නිසා නොදැනෙන ස්වභාවය දැනගන්න. දැන් සීතලයි කියලා තමන්ට දැනුණානේ. සීතලයි කියලා දැනෙච්චාම සීතල කෙනෙක් නැති වෙනකොට සීතල නැහැ කියලා දැනෙනවක් නැද්ද? ආන් ඒ වගේ තමයි මේක. තමන්ට හුස්ම ඇතුළු වීම පිටවීම දැනෙන්නේ නැති බව දැනගන්න. දැනෙන්නේ නැති බව දැනගන්නවා. එවන් අවස්ථාවක තමන්ගේ සිතපත් උනොත් ඒ සිත එකඟතනාවයකටපත් වෙච්ච අවස්ථාවකයි ප්‍රථම වශයෙන් ඒක සිද්ධ වෙන්නේ. ආන් ඒ සය අවස්ථාවට කියනවා සමාධියටපත් වෙනවා කියලා. සිත එකඟතාවයකට සමාධියටපත් වෙනවා. ඉතින් ඒක ප්‍රථම වශයෙන් නිසාකට කියනවා ප්‍රථම ධාන සමාධිය කියලා. හරිද? නම් ඒක තමන් මෙනෙහි කරන්න ඕන. ඒකට හුස්ම නොතේරෙන බවයි තමන්ගේ ඇඳිරීම. ඒ ඇඳිරීමත් එක්ක පළවෙනි ධානය කියලා සමන්මනේ කරනවා. ඒ తত্ত্বය පවත්වා ගන්න. හරිද? එහෙම නැති වුණොත් තමයි ඒ తত্ত্বය තුළ ඉඳ බැරි වෙනවා. තමන්ගේ සිත ආයෙ විසිරෙන්න ගන්නවා. එතන කලබල වෙන්න බෑ ඒ අවස්ථාවේ උඹට සංයමයෙන්, තාම සීරුවෙන් තමයි මේ වැඩේ කරන්න ඕන. උස්ම නොතේරෙන අවස්ථාවේ ඒ නොතේරෙන බව මధుරමි පළවෙනි ධානය කියලා මෙනෙහි කරන්න. මට දැන් මේ කුලවම්කම වෙත් තියෙන්නේ තමන්ට ක්‍රමවේදය කළ යුතු දේ මොකක්ද කියලා කියා දෙන්න ඒකට කොච්චර කාලයක් යනවද? කොච්චර වාර ගාණක් ඒක කරන්න වෙනවද කියන එක මට කියන්න බෑ. මට කාටවත් සමාධිය ඇති කරවන්න බෑ. ධානය ඇති කරවන්න බෑ. මාර්ගඵල දෙන්න මට බෑ. Taman ඒවා ඇති කරගන්න ඕනේ ක්‍රමවේද විතරයි අපිට කියන්න පුළුවන්. පැහැදිලි? දැන් ඔකෙදී Taman වරදවා ගන්න රැවටෙන තැනක් තියෙනවා. ওই භාවනාවන් කර කර යනකොට Tamanට හුස්ම නොතේරී යන ස්වභාවයක්, කය නොතේරී යන ස්වභාවයක් එනවා. භාවනාව කරගෙන යන අවස්ථාවේ මොකක් වුණාමද තමන් හොඳට භාවනා කර කර කර කර ගියාම තමන් හුස්ම අඳුර අඳුර අඳුර ඉන්නවා ඊට පස්සේ තමන් හුස්ම නොතේරී යන අවස්ථාවකට එනවා මමන්ට බාහිර මොකක්වත් දැනෙන්නේ නැති අවස්ථාවක් ඇති වෙන්න පුළුවන් මොකක් වෙච්චාද හොඳට නිින්ද ගියා හරි මේ මේ කැමරා ටික අනිත් පැත්තට හරවලා තියන්න භාවනා කරලා මම පේන්නේ නැහැ කී දෙනෙක් බුදියනවා කියලා නේ. හරිද? හම්බුනේ කියන්නේ මම දන්නවා. හරි? එතකොට වෙන්නේ ඕකයි තමන් හොඳට සීය පැවැත්වුවේ නැත්නම් වෙන දේ තමන්ට නිින්ද යනවා. නිින්ද ගියපු ගමන් තමන් හිතා ගන්නවා භාවනා කරා කියලා. ඒ නිින්ද ගියම ඉතින් වැඩේ හරිනේ. මොකද වෙන්නේ? බාහිරේ අරගෙන එකක්වත් තේරිලත් නැහැ. තමන්ට හුස්ම දැනෙන්නේ නැහැ. හොඳට සමීපෙට මට හොඳ සහැල්ලු බව පුද්දලන හාඳුරණේ කියලා කියනවා. හොඳට සමීපෙට බුදියලා. ඒකල ඉතින් කියනවා භාවනා කරනවා කියලා. තේරෙනවද? ඒ ඉඳ ඕමකදී රැවටෙනවා. එහෙනම් තමන් හොඳට මං කිව්ව එකයි හොඳ සංයමයකින් තමන් මේක තේරුම් කරගන්න දැනෙන්නේ නැති බව දැනගන්නවා කෙනෙක්. දැන් මොකක්වත් දැනෙන්නේ නැහැ කියනවා නම් ඒකාන්තයෙන් බුදි. නැද්ද? මොකක්වත් දැනෙන්නේ නැති වෙන්න බෑ. හුස්ම දැනෙන්නේ නැති බව දැනගන්න. හරි? ඒ වෙලාවට තමයි තාමත් කය දැනෙනවා, ඒවා දැනෙනවා. එහෙනම් දැනුණාට තමයි ඒවා ගණන් ගන්න නැතිකම වෙන මේක මොකක්වත් දැනෙන්නේ නැහැ කියලා කියනවා නම් ඒකාන්තයෙන් යාට වෙලා තියෙන මොකද්ද? නිදියලා කියලා මතක තියාගන්න. හරිද? ඒ හින්දා ඕකදී වැරදිනවා ගොඩක්. අයට රැවටෙනවා. ඒ හින්දා රැවටෙන්නේ නැති වෙන්න තමයි වැඩි කරගන්න. හරි? ඇයි එහෙම වෙන්නේ මේ සිහිය පුරුදු වෙලා තියෙන දෙයක් තමයි බාහිරයේ තියෙන අරමුණු නැතිකොට ස්වභාවයෙන්ම නිදා ගන්න. දැන් අපි මේ වෙලාවේ කරන්න යන්නේ මොකක්ද? මේ හුස්ම කියන විද අරමුණ විතරක් අඳුරගෙන අනිත් අරමුණකටවත් යන්නේ නැති වෙන්න සිහිය පවත්වා එතකොට දැන් සිහිය සාමාන්‍ය වශයෙන් පුරුදු වෙච්ච දෙයක් තමයි බාහිරෙන් අරමුණු ගන්නෙ නැති අවස්ථාවේදී නින්දට යනවා කියන එක තමයි පුරුදු වෙලා තියෙන්නේ. දැන් අපි නිදා ගන්න වෙලාවේ සාමාන්‍ය රූප බලන්න, ශබ්ද හොයන්න, ওই කෙනා ආලෝක බලන්න අරව කරන්න යනවද? නෑ. ඒතකොට දැන් සිහිය පුරුදු වෙලා තියෙනවා ස්වභාවයෙන්ම මේ ක්‍රියාකාරකම්. ඒ හින්දා ඒක ඔය කියන අවස්ථාවේදී එතනට වැටෙනවා ඉක්මනින්ම. පැහැදිලිද? හොඳ වීරියක්. බලවත් වූ වීරියක් නැත්නම් අනිවාර්යෙන් වෙන්නේ ආන්නේ. හරි? හ්ම්. ඒ ඉන්නා දැන් තමන් හොඳට ඕම් ඔය කාරණේ තේරුම් කරගන්න ඔය කළ යුතු දේ කිව්වා. කළ යුතු දේ වගේම තමන් නොකළ යුතු දේවල් ටිකක් තියෙනවා ඔය භාවනාව. එහෙනම් මොකක්ද නොකළ යුත්තේ? හිතලා හුස්ම ගැනීම නොකරනු. හිතලා තමන් ආස්වාස ප්‍රාස්වාස කියලා එහෙම හිත හිතා කරත් එහෙම ඔය භාවනාව කරන්න බෑ. එහෙනම් හුස්ම ඉබේම ඇතුළු වෙයි ඉබේම පිට වෙයි. තමයි තියෙන්නේ ඇතුළු වෙන එක පිට වෙන එක අනුගමනය. පැහැදිලි ඊළඟට කයේ කිසිම ආකාරයකින් චලන නොකර ඉතිමකුදී කයේ කිසිම චලනයක් නොකළ යුතුයි කය හෙලෙව්වොත් හොලවනවා කියන අවස්ථාව වෙනකොටම තමන්ගේ සිහිය වෙනස් වෙනවා අතපය වෙනස් කරන්නේ නැතුව ඉන්න වෙනවා අකණ්ඩව භාවනාව අවසානයේ දක්වා. ඒක අතපය වෙනස් කරනවා කියන්නේම සිහිය මොකද වෙන්නේ? එතන මේ අත උස්සන්න මොකද වෙන්න ඕනේ? අත උස්සන්න නම් සිහිය අතට එන්න ඕනද නැද්ද? අතට එන්න ඕනේ. එහෙනම් එතනට එන්නේ නැතුව සිහිය Tamanට අත හොලවන්න බෑ. එහෙනම් අත හොලවනකොට Taman කකුල හොලවනකොට Taman බෙල්ල හෙලෙව්වොත් කය මොන හරි චලනයක් කරොත් ඒ කියන්නේ සිහිය හුස්ම තුල තියෙනවද? නෑ. එහෙනම් කය කිසිසේත්ම චලනය නොකළ යුතුයි. හරිද? හ්ම්. බාහිරෙන් එන අරමුණු කිසිවක් ගැන Taman වෙනත් දේ සිතන් දැන් නොයා යුතුයි. ඒ ශබ්ද ඇහෙනවා. ඒ ශබ්දය වල ඒක මොනවාද කවුරු හරි කැස්සද්ද කාගරි ෆෝන් එකක්ද නලාවද්ද මොකද්ද කෑ ගැහුවේ කවුද යන්නේ අරවා මේවා හිතන්න යන්නේ. හරිද? තවමන්න ගඳ දැනෙන්න පුළුවන්. වෙනත් බාහිර ශබ්ද ඇහෙන්න පුළුවන්. වෙනත් සිතුවිලි එන්න පුළුවන්. කය විවිධ රිදීම් කැක්කුම් එන්න පුළුවන්. ඒව මොනවාද වුණත් මොකද කරන්නේ? කය හොලන්නෙත් නැහැ. ඒව ගැන හිතන්න යන්නේ නැහැ. හරි? ඒවට යන්න පුළුවන්. ගියාට කමන්නේ ආපහු හුස්මට දැන් යනවා. මේක යන්නේ නැත්නම් භාවනා කරන්න දෙයක් නැහැනේ. සිත යන ඔය කියන ආකාරයෙන් අරමුණ ඔස්සේ දුවන්නේ නැත්නම් භාවනාවක එකක් කරන්න දෙයක් නැහැ. මේක යන හින්දා තමයි කරන්නේ යග්ගියා කියලා කලබල වෙන්න ඕනේ වෙන අරමුණකට ගියාගේ ගමන් ඒකට රැඳෙන්නේ නැතුව ආපහු හුස්මට ගන්න වෙනවා. හරිද? එහෙම කරමින් යනකොට Tamanට හුස්ම නොතේරී යන අවස්ථාවක් දක්වා ආවොත් පළවෙනි ධ්‍යානය කියලා තෙන්නම් ශ්‍රී කරමින් ඒ සමාධි තත්ත්වය පවත්වා ගන්න පුළුවන්. හරිද? ඔන්න එතකොට නකල යුතුය ඒවා තියෙනවා. මොන සිතුවිලි ආවත් ඒවා හිතන්නේ මතක් කරන්න යන්නේ ඒවත් එක හිතන්නේ බාහිර ශබ්ද ගන්ධ ආයේ මොනවා ආවත් ඒව ගැන කය ගැන කරන්න යන්නේ හිතලා හුස්ම ගැනීම කරන්නේ නැහැ තමන් කය කෙලවීම චලිතය කිරීම නොකරන්නේ නැහැ හරිද හ්ම් තමන් ඇස් පියාගෙන ඉඳීම තුළ තමන්ට පහසු වෙනවා බාහිරින් එන රූප අරමුණු අතහැර ගන්නට හරිද එතකොට තමන් ඇස් වහගෙන ගියාම තමන්ට පහසුයි ඒක නෑ සැරීම නොකළ යුතුයි භාවනාව තුළදී තමන්ට යම්කිසි ආකාරයකින් නිවැරදිව ඒ අරමුණු වලින් ඈත් වෙන්න අවශ්‍ය නැහැ. හරිද? එතකොට දැන් ওই කාර්යය කරලා අපි බලන්න ඕනේ තමන්ට මොකක්ද වෙන්නේ කියලා. මෙමනා තමන් දැන් ඉරියව්වක් වෙනස් කරගෙන වාඩි වෙන්න වෙනවා පහසුවෙන් තමන්ට මේ කාර්ය සිද්ධ කරාට. තමන් මතක තියාගන්න ඔය වාඩි වෙන ඉරියව්ව අකණ්ඩව Tamanට පවත්වා ගන්න පුළුවන් කියන එක. මොකද එහෙම නැතිනම් තමන් ඉරියව් වෙනස් කරන්න යෑම Tamanට භාවනාවේදී හානි කරයි. හරිද? වාඩි වෙන්න කොන්ද කෙලින් තියෙන්න තමන් හේතු වෙන්නේ නැතුව කුතුහල වාඩි වෙලා ඉන්නවා නම් කුතුහල වාඩි වෙලා ඉන්න. හරිද? අනිත් අයත් පාසුවෙන් කොන්ද කෙලින් තියාගන්න මම කය කලවන්නේ නැතුව ඉන්න. කුටුවල වගේ ලාගෙන අය කකුල් දෙකම යටිපතුල් බිම ගෑවෙන පහසුවෙන් තියාගන්න. කකුල් කුටු අස්තර දාගෙන ඉන්න කකුල් දෙක පටලවාගෙන ඉන්න නැතුව කකුල් දෙක පහසුවෙන් උඩට බිම තියෙන්න තියාගන්න. අත් දෙක ඔඩක්කේ තියාගන්න පහසුවෙන් වම් අත උඩ දකුණු තියාගන්න පුළුවන් නැත්නම් වම් අත වම් කකුල උඩ දකුණු අත දකුණු කකුල උඩ පහසු වෙන විදිහ තමයි කය අත් දෙක තිබ්බට ප්‍රශ්නයක් නැහැ. හරිද? දැන් ඔය ඉරියව්ව භාවනාව ඉවර වෙනකන් වෙනස් වෙන්න බෑ. ඔය විදිහටම පවතින්න ඕන භාවනාව නිමා වෙනකම්. ඒතර නිමා වෙනකොට භාවනාව ඔය විදිහට සිහිය පැවතුනේ නැත්නම් ඒ කියන්නේ මොකද කය පැවතුනේ නැත්නම් මොකද වෙලා තියෙන්නේ? එක්කෝ නිින්ද ගිහිල්ලා එක්කෝ තමන් දඟලලා. තේරෙනවද? ඔය දෙකෙන් එකක් සිද්ධ වෙනවා. පැහැදිලි? හ්ම්. එතකොට ওই කාර්යයේදී තමන් තව යමක් මතක තියාගන්න වෙනවා විශේෂයෙන් දැන් අපි මේ සිහිය නීවරණ වලින් ඉවත් කරගෙන ඒ සමාධිය කියන එක ගොඩනගා ගන්නට යන්නේ මොකක් කරන්නද අපිට ඉරිදි පාණ්ඩ උඩින් යන්න අනුන්ගේ හිත දකින්න ඕව කරන්නද තමන්ට මේ නිවන් දකින්නට පහසු මාර්ගයට පිවිසෙන්න ඒ නිසා ඒ විදර්ශනා ශක්තියෙන් මාර්ගඵල අවබෝධය වන සෝවාන් සකදාගාමී අනාගාමී අරියත් කියන මේ தත්වයන් ගොඩනගා ගැනීම සඳහායි අපි මේ සමාධිය කියන එක ගොඩනගා ගන්න යන්නේ. ඒ නිසා අන්නේ தත්වයේදී Tamanට බුදු පසේදු මහරහතන් ඇතුළු ආර්ය පුද්ගලයන් වෙනුවෙන් යම් වූ අකුසලයන් අපවාදයන් සිද්ධ කර තිබෙනවා නම් Tamanට මේ මාර්ගය වඩන්න බැරි වෙනවා. ඒ නිසා දැන් ඔහොමම Taman පහසුවෙන් කය පවත්වාගෙන Taman තුල යම් ආකාරයකින් සසරේ අනන්තව සිදුවෙච්ච අකුසල අපවාදයන් තිබෙනවා නම් ඒ සියලු අකුසල අපවාදයන් කෙරෙන් නිදහස ලැබේවා කියලා අදිෂ්ඨානයක් සිදු කරගන්න වැඳ ගන්නට දැන් අත් දෙක නල්ලේ තියාගෙන වැඳගෙන මේ විදිහට සීකරන්න. හරිද? මම සීකරන්න මේ මේ ආකාරයෙන් සතරේ වෙච්ච අකුසල අපවාදයන්ගෙන් නිදහස ලැබේවා කියලා. අනන්ත වූ සසර පටන් මේ මොහොත දක්වා සිතින් කයින් වචනයෙන් තෙරුවන් කෙරේ සිදු සියලු වැරදි අකුසල අපරාධයන්ගෙන් නිදහස ලැබේවා සෝවාන් සකදාගාමී අනාගාමී අරිහත් වශයෙන් මඟඵල ලැබීම දෙසා විදර්ශනා ශක්තිය උපදවා ගන්නට සමාධිය වැඩේවා. දැන් අත් දෙකයි මීට තියාගන්නට පාසුවෙන් පොඩක් වෙන්නේ. කොන්ද කෙලින් තියාගන්නට බෙල්ල කෙලින් තියාගන්න. ඇස් පියාගන්නට දැන් දැන් කයට දැනෙන කිසිම දැනීමකදී ඇඟිල්ලක්වත් තමන් සලවන්නේ නැහැ. මොනවා මතක් වුණත් ඒ අනුසිතන්ට යන්නේ නැහැ. තන් සිත යොමු කරගන්නට නාසය පෙළවන. දැන් එක් වාරයක් හොඳට හුස්මක් අරගන්නට හුස්ම අරගෙන පිට වෙන්න. දැන් බලෙන් තමයි හුස්ම ඉහළට නැදින්නේ නැහැ. බලෙන් හුස්ම පහළට තල්ලු කරන්න යන්නේ නැහැ. හිතලා හුස්ම ගන්නට එපා. හිතලා පිට කරන්න එපා. ඉබේ හුස්ම ඇතුළු වෙන බව දැනෙනවා. දැනෙනවා. ආස්වාසය කියලා සීකරා. ඉබේ හුස්ම පිට වෙන බව දැනෙනවා. දැනෙනවා. ප්‍රාස්වාසය යනුවෙන් සීකරා. බෙල්ලකලින් තියාගන්න, කොන්දකලින් තියාගන්න. නැත්නම් හුස්ම වැටෙන එක තමන්ට අපහසු වෙනවා. නිවැරදිව වැටෙන්නේ නැති සෑම ආස්වාසයක්ම සෑම ප්‍රාස්වාසයක්ම හඳුනමින්ම සිතක්. කය හලවන්නේ නැහැ, බාහිර අරමුණු කිසිවක් ගණන් ගන්නේ නැහැ. දයට උස්ම අඳුරන්ට අඳුරමින්ම සිතක්. ආස්වාසය ප්‍රාස්වාසය Asvase. Asvase. Asvase. Asvase. ආස්වාස ආස්වාස ආස්වාස ආස්වාස な世代 කය සලවන්න එපා. හිතලා හුස්ම ගන්නට එපා. ඉබේම හුස්ම ඉහළ පහළ යන බව ස්වභාවික වශයෙන් හඳුනාට ආස්වාසය ප්‍රස්වාසය යනුවෙන් සේකරන්න. ආස්වාස ප්‍රාස්වාසය හොඳට තමන්ට දැන් අරමුණු වෙනවා එමෙහිට එමෙහිට උස්ම ඇතුළු වෙනවා එමෙහිට එමෙහිට පිට වෙනවා දැනෙන්නේ දැන් උස්මත් ඇතුළු වෙනකොටම ආස්වාස කියලා සිහි කරා දැනෙනවා දැනෙනවා දෙකයි කියලා සිහි කරන්ට නතර වෙනකොට කුස්ම පිට වෙනකොටම ආස්වාස කියලා සිහි කරනවා දැන් හිත වෙන බව දැනෙනවා දැනෙනවා දැන් දෙගයි කියලා සේකර නතර වෙනකොට ආස්වාසය දැනෙනවා දැනෙනවා දෙගයි ආස්වාසය දැනෙනවා දැනෙනවා දෙගයි ආස්වාසය දෙගයි massas decae, decae, decae, decae. Decae. දිවි ස්වභාව අන්තිමින්ම සිතා දිග ස්වභාවය හඳුන්වමින්ම සිතන් දෙකයි දෙකයි දෙකයි දෙකයි හුස්ම දෙයට අඳුරන්ට නැත්නම් නිින්ද යනවා අඳුරමින්මයි සිතන්නේ එමෙහිට එමෙහිට දිග වේලාවක් ඇතුළු වෙන බව එමෙහිට එමෙහිට දිග වේලාවක් පිට වෙන ස්වභාව අඳුරමින්ම සිතන්ට දිග ස්වභාවය ආස්වාස දිගයි ආස්වාස දිගයි

දිගු ස්වභාවය හුස්මේ වෙනස් වෙමින් හුස්ම ඉක්මනට ඇතුළු වෙනවා ඉක්මනට පිට වෙනවා කියලා දැන් Tamanට දැනෙනවා ආස්වාස කියලා සීතලන්ට ඇතුළු වෙන බව දැනෙනකොට දැනෙන කොටයි කියලා සිහි කරා හුස්ම පිට වෙනකොටම ආස්වාසය කියලා සිහි කර පිට වෙන බව දැනෙන. දැනෙන. කොටයි කියලා සිහි කරන්නට නතර වෙනකොට. ආස්වාසය කොටයි. ආස්වාසය කොටයි. ආස්වාස කොටයි. ආස්වාස කොටයි. කොටයි. කොටයි. කොට කොට කොට කොට කොට ස්වභාවය හඳුනමින්ම සිතන්න කොටයි කොට කොටයි කොට ස්වභාවය වෙනස් වෙමින් හුස්ම යාන්තම් දැනෙන ස්වභාවය නූලක් ඇදලා යනවා වගේ යාන්තම් ඉහළ යනවා පහළ යනවා දැනෙන සංසිඳුණු ස්වභාවය ආස්වාස සංසිඳිලා ප්‍රාස්වාසය සංසිඳිලා සංසෙදෙලා සංසෙදෙලා සංසෙදෙන බව දැන් හඳුන්වමින් සිතා ආස්වාසේ සංසෙදෙලා ආස්වාසේ සංසෙදෙලා සංසෙදෙලා 上色呀。 සංසිඳිලා සංසිඳිලා සංසිඳුණු බව හඳුනමින්ම සිතන්න හුස්ම පිටින් පිට දැනෙන නොදැනී යන ස්වභාවයක්සේ තම්පත් බවක් කය සැහැල්ලු වෙන බවක්සේ වැටෙන නාසය කෙලවර මුසිය පවත් පළවෙනි ධානය කියලා දැන් සිතා පළවෙනි ධානය පළවෙනි ධානය පළවෙනි ධානය හුස්ම නොතේරෙන බව වෙටින් විට දැනෙන බවයි හඳුනන්නේ. හඳුනමින්ම සිතා. පළවෙනි ධානයේ යන්නේ. පළවෙනි ධානය. පළවෙනි ධානය. කාය ශබ්ද කාය ආකාශතා කිසිවක් සේ ගණන්නේ නැහැ. පළවෙනි ධානය පළවෙනි ධානය පළවෙනි ධානය අනුවෙන්ම සේ ගන්නට හුස්ම නොතේරෙන බව කය සැහැල්ලු වෙන බවයි අඳුරන්නේ. ඒ බව අඳුරමින්ම සිතන්නේ. පළවෙනි ධානය කියලා දිගටම සිහි කරන්න. හුස්ම ගැන සොයන්ට යන්න එපා. කය ගැන සිතන්ට එපා. කය නොදැනී යන හුස්ම නොදැනී යන. ඒ බවයි අරමුණු කරන්න පළවෙනි ධානය. පළවෙනි ධානයේ අනුවෙන්ම සිහි කරන්නට. නාසය කෙලවර සිහිය පවතින බව වැටහි. ඒ බව හඳුනමින්ම සිතන්න. ටිකටම සීකරන්ට පළවෙනි ධ්‍යාන පළවෙනි ධ්‍යානය කියලා. එහෙම නැත්නම් නිින්ද යනවා, බාහිර අරමුණු වලට සිත විසිරෙනවා. සමාධිමත් බව පවත්වා ගන්න. පළවෙනි ධ්‍යාන පළවෙනි ධ්‍යාන පළවෙනි ධ්‍යාන පළවෙනි ධ්‍යානයෙන් වෙන්න සිතා පළවෙනි ධ්‍යාන. පළවෙනි ධ්‍යාන. පළවෙනි ධ්‍යානය පළවෙනි ධ්‍යානය කයේ සැහැල්ලු බව සතුටු ස්වභාවය තමන්ට දැනෙනවා ඒ සතුටු ස්වභාව සැහැල්ලු හුස්ම මුතේ වෙන බව අඳුරමින්ම සීකරා පළවෙනි ධානය පළවෙනි ධානය පළවෙනි ධානය පළවෙනි ධානය යනුවෙන්ම සිතා සමාධිය බසීවා සමාධිය බසීවා පෙළසී කරන්න සමාධිය බසීවා සමාධි සිත නැවත හුස්ම දැනීමේ ස්වභාවයකට කයේ ඉරියව් තේරෙන ස්වභාවයකට පත් වෙනවා බාහිර අරමුණු දැනෙන බවක් ඇති වෙනවා සමාධියෙන් බාහිර ස්වභාවය හුස්ම දැනෙන බව, කයේ ඉරියව් තේරෙන ස්වභාවය හඳුනාන්ට සමාධිය වහින ස්වභාවයේ දැන් بهن ahí indigni. Then emitter S are the කුඩා වේලාවක් ඔය මූලික වශයෙන් පැහැදිලි කරපු භාවනා ක්‍රමය පුහුණු වෙන්නට ඉඩ සැලැස්වේ. මට තමන්ට භාවනාවන් කරවන්න බෑ. එන්න මම කලේ මූලික වශයෙන් තමන්ට කළ යුතු වැඩේ පිළිබඳව අවධානයක් ඇති කරවීම පමණයි. හරිද? දැන් තමන්ට කළ යුතු පියවර මොකක්ද කියලා මෙන්න මෙහෙම මෙහෙම තේරෙනවද කියලා තමන්ට අඳුරන්නට කියන අවධානය පැවැත්තුවා. ඒක මම දන්නේ නෑ තමන්ට උස්ම දිග වෙනවද කෙටි වෙනවද මේ අවස්ථාව සංසිඳන අවස්ථාවද කියලා මට කියන්න බෑ. ඒක දන්නේ කවුද? තමන්. ඒක ප්‍රායෝගික වශයෙන් මම ඒක තමයි අර උදේ ඉඳන්ම කියන්නේ තම තමන් තනි තනියෙම මේ ස්වභාවය පිළිබඳව අධ්‍යයනය කරනවා. ඒ තමන්ට බුදුහාමුදුරු කිව්වෙත් ඒකමයි දිග බව දැනනවා නම් දිගයි කියලා ඉවරයි තමයි. කොටයි නම් කොට බව තමයි. පැහැදිලි? දැන් ඕක තනියෙන් Taman සිදු කරලා ඔය ලක්ෂණ අවබෝධ කරගන්න දැන් හුස්ම අඳුරගෙන යනකොට Tamanට දිග බව, කෙටි බව, සංසිඳීම කියන තුනක් කියනවා. දැන් මේ තුන් ආකාරයෙන් කෙනෙක්ට තේරෙන්න ඕන කියලා එකක් නැහැ. එහෙම නැතුව තමන්ට දිග බව තේරෙනකොට ඒ දිග බව අඳුර අඳුර ඉන්නකොට සමහරට උස්ම තේරෙනවා වෙන්න පුළුවන්. තමන් දිග බව තේරිලා කෙටි බව තේරිලා නැතේරියා. සමහරට දිග බව තේරෙන්නේ තමන්ට කෙටි බව විතරක් තේරෙනවා. ඊළඟට තේරියා. ඒ විදිහට මේක වෙනස් වෙන්න පුළුවන්. ඒක තේරුම් ගන්න ඕනේ කවුද? තමන්ම. තමන්ම අවබෝධයෙන් මේක හොඳට සිහිනුවණින් මේක කරගෙන යනකොට තමන්ටම තේරෙයි උස්මට වෙන්නේ මොකක්ද? ඒ වෙන දේ අඳුරන්නේ හිට. හරිද? දැන් Tamanට කෙටි බව තේරි තේරිනකොට ආයෙත් දිග බව තේරෙන ගමන් ආයෙත් දිගයි කියලා හිතන්න. මොකද Taman කෙටි බව තේරි තේරෙනකොට ආයෙත් කය හෙලෙව්වොත් එහෙම ආපහු දිග බවක් තේරෙන්න පුළුවන්. බොහෝ විට එහෙම වෙනවා. හරිද? එහෙනම් Tamanට වෙන විදිහට අඳුර ගන්න. මම කිව්වට කියන දේ කරන්න එහෙම නෙවෙයි මේ කියන්නේ. තේරෙනවද? දැන් එතකොට කය හොලවපු අය හිටියා. මම කිව්වා වාඩි වෙනකොට පාසු වෙන වාඩි වෙන්න කය හොලවපු කිසිම කෙනෙක්ට ඔය කියන සමාධිය වැඩෙන්නේ නැහැ. මට එක එකනා කියන්න පුළුවන්. මට කියන්න උවමනාවක් නැහැ. තම තමන් දැනගන්න. තමන්ට කය හොලවන්න එපා කිව්වා. ඒ කකුල හොලවපුවාය. එයාට මෙහාට වෙනස් වෙච්ච ඉරියව් වෙනස් කරගත්තාය. දැන් තමන් මම රැවටෙන්නේ නැහැ. තේරුණාද? තමන් නිකන් මෙතන කාලේ නාච් කරමින් ඉඳලා වාඩි වෙලා නිකන් එහාට මෙහාට ඇඹරි ඇඹරි ඉඳලා ගියාට භාවනා වැඩින්නේ නැහැ. තේරුණා? ඒකට තමන්ට ලොකු වීරියක් ඕන. මේ කය එක ඉරියව්වක පවත්වා ගැනීම කියන මේ බලය නැත්තම් Tamanට ඔය සිහිය එකඟ කිරීමේ කියන ශක්තිය එහෙම නැත්තම් සමාධිය කියන එක ගොඩනගන එක ඉතාම අපහසු වෙනවා. හරි. නිසා දැඩි වීරියක් ඕන මේකට පොඩි එකක් නෙවෙයි මහා වීරියක්. තේරුණාද? නිසා ඔක Taman ඉවසා දරාගෙන වීරියෙන්ම කරන්න ඕනේ. කොයි ඉරියව්වෙ හිටියත් රෙදීන් කැක්කුම් කියනවා එනවා. ඒක පුටේ වාඩිලා ඉන්නවද බිම වාඩිලා ඉන්නවද කොහොම ඉන්නවද කියලා ප්‍රශ්නයක් නැහැ. ඉතින් කොයි එකේ හිටියත් කමන්නේ තමන්ගේ එන ඉරියව්ව තුළ නම් ඉරියව් වෙනස් කරන්න නැතුව අඛණ්ඩව පාවිච්චි කරන්න වෙනවා. ඉතින් ශරීර ශරීර ඉරියව් මාරු කර කර හිටියොත් කවදාවත් තමන්ට ওই භාවනාව ඉස්සරහට යන්න හම්බෙන්නේ නැහැ. හරිද? එහෙනම් මහා වීර්යයෙන් ඒක කළ යුතුයි තමන් කය පොළවන්නේ නැතුව ඉඳීම. පැහැදිලිද? එහෙනම් ඒක තමන් පුහුණු වෙන්න ඕන ඔය කියන විදිහට. ඒක කරන්න තියෙන්නේ මොකද්ද? තමන් පහසුවෙන් ඕන තැනක වාඩි වෙන්න. රේලි කොන්ද කෙලින් තියෙන්න ඕනේ. කොන්ද කෙලින් තියෙන්නේ නැතුව ඇදවිලා තිබ්බොත් මේ කරන්න බෑ. බෙල්ල පාත් කරගෙන හිටියොත් ඒක වෙන්නේ නැහැ. ඔය කැස්ස හැදෙනවා, කෙලහිර වෙනවා, අපහසුතාවය. බෙල්ල වැඩි උස්සලා තියාගන්න බෑ. ඒක බෙල්ල දෙන්න ගන්න. එහෙනම් එන්න තියෙන්නේ පහසුවෙන් බෙල්ල කෙලින් තියෙන්න ඕන. ඉතින් ඒ අනුව කරන්නේ මොකද්ද? මේ හුස්ම ඇතුළු වෙන හැටි, පිට වෙන හැටි පරීක්ෂා කරමින් හරි. ඒකවල ඕම් කරගෙන යන අවස්ථාවක් එන්න පුළුවන් හුස්ම නොතේරී යනවා. එකපාරම නොතේරී යනවත් නෙවෙයි සමහර විට ටික වෙලාවක් දැනෙනවා ආයෙ ටික වෙලාවක් නැති වගේ. ආයෙත් දැනෙනවා යන්දා ආයෙත් නැහැ. හරිද? එහෙම නැත්තම් නැති වෙලාම යනවා. ඒතර ඒ අවස්ථාවේ සමහර විට කෙනෙකුට කය නැහැ වගේ. තමන් වාඩි වෙලා ඉන්නවාද කියලා තේරෙන්නේ නැහැ වගේ. තමන් තනියෙන් ඉන්නවා වගේ. හරිද සමහරට ඉහළට ඇදෙනවා වගේ සමහර නිකන් කැරගෙනවා වගේ වෙන කොහේ හරි ඉන්නවා වගේ ආන් ඒ වගේ අරමුණු දැනෙන්න පුළුවන් හරිද ඒක උනාට තමයි බය වෙන්න ඕන නෑ තමන්ට යමක් දැනෙන්න ඕනේ මොකක්වත් දැනෙන්නේ නෑ කියලා කියනවනම් අනිවාර්යෙන් නින්ද ගිහිල්ලා දැනෙනවා හරිද ඒක තමන්ට හුස්ම පිටින් විතර දැනෙන්න පුළුවන් තනියෙන් ඉන්නවා වගේ වෙන කොහේ ඒ කියන්නේ මෙහි මහා ගොඩක් පිරිසක් එක්ක ඉන්නවනේ තමන් කොහේ හරි වෙනම තනියෙන් ඉන්න හරි තමන් ගොඩ උඩක ඉන්නවා වගේ හරි ආන් වගේ තමන්ට එහෙම දැනීම ඇති වෙනවා මේ සිහිය එකඟ වීමත් එක්ක හරි ඒතකොට ඒවා දැනුණා කියලා බය වෙන්න ඕන ඒ දැනෙන ස්වභාවය අඳුරමින්ම පළවෙනි ධානය කියලා හිතන්න මුලදී පළවෙනි ධානය කියලා මේක මෙනෙහි කරන්න කියන්නේ ඒ සමාධි தත්ත්වය තමන්ට හරියට පවත්වා ගන්න. ඒතර පුහුණු වුණාට පස්සේ මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මෙනෙහි නොකර තමන්ට සමාධි தත්ත්වය පවත්වා ගන්න පුළුවන්. එහෙනම් දැනට තමන් මුලදී පුහුණු වීම කරනකොට ඒක පුරුදු වෙනකම් හොඳට පළවෙනි ධානය කියලා මෙනෙහි කිරීම කරන්ට ඉතින් හොඳට පුරුදු වුණාගෙන් පස්සේ මෙනෙහි කරන්න තියුණා කියලා සමාධිය නැති වෙන්නේ පවත්ව ගන්න පුළුවන්. හරිද? එහෙනම් ඕමයි කළ යුතු දේ. ඕන තරම් වෙලාවක් පළවෙනි ධානය තුළ තමන් වාසය කරන්නට ඒ කරලා ආපහු කළ යුත්තේ සමාධිය බසීවා කියන අදිෂ්ඨානය කිරීම. ඒක අදිෂ්ඨානයක්. නැවත තමන්ට බුල් ස්වභාවයට සිතපත් කරගන්න. එහෙම කරන්නේ ඇයි? හොඳින් තමන් සමාධිය වැඩිලා තිබුණොත් නැවත මේ සිහිය බාහිර අරමුණුත් එක්ක එකපාරට සම්බන්ධ කරන්න බෑ. එනවා ඉතින් තමන්ට යම් අපහසුතාවයක් එන්න පුළුවන්. ඒක කාලයක් කරනකොට ඒක හරියනවා. නිසා තමන් සමාධිය බසීවා කියලා අදිෂ්ඨාන කළා. නැවත මුල් අවස්ථාව හුස්ම තේරෙන තත්ත්වය දක්වා එනකම් ඉන්න ඕන භාවනාවේ නැගිටින්න. එහෙනම් ඒකලයි නැගිටින්නේ. එමෙත තමන්ට නැගිටින්න බැරි යන බැරිව යන අවස්ථාවකට ඔබ එන්න පුළුවන් සමාධිය වැඩිලා තිබුණා. සමාධිය බසී වාක්‍යයක් නැතුව නැගිටින්න කිව්වෙම අපහසු වෙනවා. හරිද? එතකොට ඔකේ ධර්මානුකූලතාවය මම පැහැදිලි කරලා දෙන්නම්. Tamanට හුස්ම කියන එකේ ආසාවක් නැහැ. හුස්ම කියන එක තරහින් කරන එකක් නෙවෙයි. කම්මැලි කමක් දුවන ගතියක් කියලා එකක් හුස්මට ඇත්තේ නැහැ. හුස්ම ගැන සැක කරන්න දෙයක් නැහැ. හුස්මේ විසිරෙනවා කියලා එකක් නෑ. දැන් හුස්ම තුල නීවරණ නෑ. දැන් නීවරණ නැති අරමුණක් තුල දිගටම සිහිය පවත්වන්න තමයි පුළුවන් වෙනකොට ඒ தත්ත්වය තුල තමන්ට නීවරණ ඇතිවීම වෙන්නේ නැහැ. ඒ කියන්නේ හුස්ම අඳුරන්න පටන් ගන්න වෙලේ ඉඳලම තමන්ට නීවරණ නැති වෙන්න පටන් ගන්නවා. හරිද? තමන් හොඳට හුස්ම අඳුර අඳුර අඳුර ගිහිල්ලා හුස්ම නොතේරෙනවා කියන තත් දක්වා ආවනම් ඒ වෙලාවේ ඒකාන්ත වශයෙන්ම තමන්ට නීවරණ පිටන්නේ. ඇයි? තමන්ට රූප අරමුණු වෙන්නේ නැහැ. තමන් හුස්ම නොදැනෙනවා කියන ස්වභාවය යන්තම් හරිය අඳුරගත්තා නම් ඒ වෙනකොට මොකද වෙන්නේ? තමන්ට හුස්ම නොතේරෙනවා කියන එකත් එක්ක ස්පර්ශයන් පිළිබඳ දැනීමක් අතහැරිනවා. හරි? හුස්ම කියන්නේ ස්පර්ශය. ඒකත් නැති. කය දැනෙන්නේ නැහැ කියන්නේ ඕම ওই தත්ත්වයට එනකොට. ඒතර රූප පේන්නේ නැහැ. හරිද? ඇසරියෙන් නැත්නම් රූපයක් පේන විදියක් නැහැ. ශබ්ද පිළිබඳ තමන්ට වෙනත් ශබ්ද පිළිබඳ හිතන්න ගියේ නැහැ. ගඳ හොයන්න ගියේ නැහැ. රස හොයන්න ගියේ නෑ ওই අවස්ථාවේ. තමන් හුස්ම නොතේරී යනකොට ස්පර්ශ දැනීමක් නෑ. වෙනත් දේවල් මතක් කර කර හිටියේ නැත්තම් තමන්ට බාහිර අරමුණු වලට ගිහිල්ලාද සිහිය බාහිර අරමුණු වලට යන්න විදියක් නෑ. බාහිර අරමුණට ගියේ නැත්තම් ආන්ගේ අවස්ථාවේ සිහිය පැවතුනා නම් ඒ වෙලාවේ තමන්ට සතුටු බවක්, සැහැල්ලුවක්, තැම්පත් බවක් වෙන මේ මොනවා වරමුණක් ලැබුණා නම් ඒ සමාධි தත්ත්වය. ඒක කොහොමද කියන්නේ? විවිච්ඡේව කාමේ කාමයන්ගෙන් වෙන්වීම කියන එක සිද්ධ වෙන්න ඕන. කාමයන් කිව්වේ මොනවාද? රූප කාමයන්, ශබ්ද කාමයන්, ගන්ධය කියන්නේ කාමයන්, රසය කාමයන්, ස්පර්ශයන් කාමයන්. දැන් ඒවා තියෙනවද? හුස්ම අඳුර අඳුර යන කෙනාට ඒව නැහැ. එහෙනම් විවිච්ඡේව කාමයේ කියලා කිව්වේ ඕක. විවිච්ඡේව අකුසල කිව්වේ Tamanට ආසාව තරහ කම්මැලිකම් දුවන ගතිය සැකේ. දැන් ওই භාවනාව වෙනකොට ආසාවක් ආවද? අරක බලන්න ඕනේ මේක අහන්න ඕනේ අරක කරන්න ඕනේ කියලා. තරහක් ආවද? කම්මැලි කමක් ආව නම් ඔබ කරන්නේ නැහැ. අතාරිනවා නැත්නම් නිින්ද යනවා. හරිද? ඒක Taman දැනගන්න ඈ. තේන මිදේ ආවේ නැහැ නේද? ඒ කියන්නේ කම්මැලිකම නැහැ. දුවන ගතිය සිත වෙන වෙන අරමුණු වලට යනවා කියලා මම දන්නවා. එකපාර නතර වෙන්නේ වෙනත් අරමුණු වලට ගියාට Tamanට ආපහු මේක තුළ පවත්වා ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒක තමයි අවශ්‍යතාවය. ඒක හොඳටම අවස්ථාව ආවම Tamanට ඒක තුළම පාතේ. රහත් වෙනකන් Tamanට කිසිදාක මේ බුද්ධාචර කුච්චයන් කියන මේ නීව ධර්මතාවයන් 100%ක් නැති වෙන්නේ නෑ. ඒවා යනවා ගියාට ගමන්නේ Taman ආපහු ගන්න දක්ෂ වෙන්න ඔක් කර කර යනකොට යන කාලය අඩු වෙලා පවතින තත්ත්වය වැඩි වෙන්න ගන්නවා. ඒක තමයි දුවන ගතිය නෑ කියලා කියන්නේ. සැකයක් ආවේ නෑ කියලා තමන්ට පැහැදිලි වෙනවා නම් විවිච්ඡේව අකුසලයි කියන ස්වභාවය. විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලයි. ඒ කියන්නේ අකුස් කාමයන් නෑ අකුසලයන් නෑ. සවිතක්කන් සවිතාරං විතක්කයන් ਵਿਚාරයන් තියෙනවා. ඒකට මම අඳුරනවා සහැල්ලු බව සතුට බව මෙනෙහි කරනවා පළවෙනි ධ්‍යානය කියලා. එනවා රාංගේ ස්වභාවයටම විතක්ක ਵਿਚාර කිව්වේ ඒ අවස්ථාවේ ප්‍රීති සුඛං සතුට සැප කියන ස්වභාවයක් සතුටක් Tamanට එකඟ බවක් Tamanට ඇති වෙනවා. ආංගේ ස්වභාවයට වෙනවා තමන්ට විවිච්චේ කාම විවිච්චේ අක්ෂලේ සවිතාකං සවිචාර විවේකජා විවේකී බව. මොකද්ද විවේකී බව කියන්නේ? වෙනදා තමන්ගේ සිහිය විවිධ අරමුණු වලට ගමන් කිරීම කළා. දැන් මොකද වෙන්නේ? ඒ ගමන් කිරීම නතර කිරීමට උත්සාහයක යෙදෙනවා. ඒතර නතර වෙනවා. එහෙම ගිහිල්ලා. අන්න එතකොට විවේකය ලැබෙනවා. දැන් සාමාන්‍ය විවේකය කියන්නේ මොකද්ද? අපේ දෙන දැන් ඔය රස්සාව කරන දැනරි තමන්ට කෑම කනකොට වෙලාවේ විවේකය කියලා කියනවා. දැන් මොකද එන්නේ කියන්නේ? කරමින් ඉන්න වැඩේ නතර කරනවා. දැන් පාසලක ළමයින්ට විවේක කාලය දෙන මොකද්ද කරන්නේ? අර මුගන් උගන්න හිටපු එක ඒ වෙලාවේ නතර කරනවා. කොච්චරයි. හරිද? ආන් ඒ විදිහට මේ කරන ක්‍රියාව මෙතෙක් කරකින් ඒ කියන්නේ දිගටම කර කර හිටපු වැඩේ නතර වෙනවා. දැන් දිගටම කරේ මොකද්ද? රූප, ශබ්ද, ගන්ධ ආදී ඔක්කොම අඳුර අඳුර හිටපු. දැන් ඒක නතර කරනවා. ඕම ඒ විවේක වෙනවා කියන්නේ. ඒතර ඒකේ සතුටක් සැහැල්ලුවක් තමයි එනවා. ආන්ගේ தത്വයට කියන නම තමයි ප්‍රථම ධ්‍යාන. එහෙනම් ඕක ඕම් මොහොම කරන්න බැරි දේවල් නෙවෙයි ඈ. කරන්න පුළුවන් දේවල්. එහෙනම් තමන් කරලම බලන්න. දැන් කිව්වට පිළිගන්න එපා කියන එක මම උදේ ඉඳන් නිතරම කියනවා. කවුරුත් කිව්වට මං කිව්වටවත් බුදුහාමුදුරු කිව්වටවත් සූත්‍රයේ තිබ්බටවත් පිළිගන්න ඕනේ නැහැ. තමන්ම කරන්න. කරන්න. කරලා කරලා ආන්ගේ ප්‍රතිඵල ලැබලා පිළිගන්න. හැදිලි ඕන තරම් කාලයක් ඔබ තුළ දැන් තමන් ගත කරලා සමාධි தත්ත්වය අවබෝධ කරගන්න. දැන් ওই බලය තමයි අපිට ඕන විදර්ශනාව කියන ස්වභාවයට යන්නේ. ඒ කියන්නේ විද්‍යාව පහළ කරගන්න, ඇත්ත දැනගන්න අවශ්‍ය වෙන්නේ ඕම් ඔය බලය. පැහැදිලි? හ්ම්. එහෙනම් තම තමන් දැන් ඕම් වැඩක් තියෙනවා. දැන් ওই වැඩේ තමන් දීර්ඝ වශයෙන් කරන්නේ. මම උදව් කරමින් කරලා කියන தත්ත්වයේ තුල Tamanට යම් ගැටලු අපහසුතා තිබ්බන ඒ වගේ ඔය निराකරණය වෙනවා දැන් තමා තනි තනියෙන් ඔය කාර්යය දෙන්න ඕන ඕම් ඔය ස්වභාවය ලැබෙනකම් නිසා දැන් මම දිග කොට සංසිඳීම් කියනකොට Tamanට එහෙම වෙන්නේ නැති ඇති ඒ වුණාට දැන් Taman තනියෙන් කරනකොට කවුරුත් කියන්නේ නැහැ ඒක Taman තනියෙන්ම අඳුර ගන්න ඕන. පැහැදිලි? හ්ම්. දැන් මොනවා හරි Tamanට ඕක ගැන ගැටලුවක් අපහසුාවක් Tamanට නොතේරිච්ච බවක් මොනවා හරි ඇති වුණාද ඔබ කරගෙන යනකොට දැන් අවස්ථාව දෙනවා තම තමන්ට තනියෙන් ඒ කියන්නේ කටයුතු කරන්න ඊට කලින් දැන් මොනවා හරි ගැටලුවක් අපහසුාවක් තියෙනවා නම් ආන්න පුළුවන්. හ්ම් පැහැදිලිතාවයක් නැත්නම් අපැහැදිලි තැනක් ගැටලු ඇති වෙච්ච බව අපහසු වෙච්ච බව එහෙම තේරෙනවා. හ්ම් සයින්ස් අර උස්ම සංසිඳන අවස්ථාවේදී ලංකාවේ සං උස්ම සංසිඳිලා තුනක් ධානයෙන් දෙන අවස්ථාවේදී ඒ අවස්ථාවේ උස්මේ නෑ උස්මේ නෑ උස්ම නැති බවයි විතක්කය නැති බව විචාරය තමයි පළවෙනි ධානය හරිද විතක්ක විචාර නෑ කියලා නේ පළවෙනි ධානය විතක්ක විචාර දෙන්නේ සාවිතක්කන් තව විචාරය එන්න අඳුරන්න යමක් නැති වුණ ගමම මම කියේකයි ඔය පළවෙනි ධානය හරියට ග්‍රහණය කරගත්තේ නැත්නම් එතන ගියා එකක් අත වැඩන්න බෑ. තමන්ට වෙන්නේ මොකද්ද? නිින්ද යනවා. නිින්ද ගියොත් ඔක්කොම හිරයි. එන්න විතක්ක ਵਿਚාරේ පවත්තලා පුරුදු වෙන්න ඉස්සල්ලා ඊට පස්සේ තමන්ට විතක්ක ਵਿਚාර අතහැරෙමින් ඊළඟ සමාධි තත්ත්වයන් ගොඩනගන්න පහසු වෙනවා. නැත්තම් වෙන්නේ මුලදිම වැඩේ වගේ. එතන උස්ම නොදැනෙන බව. එහෙම නැත්තම් තමන් ඕක අඳුරගෙන යනකොට තමන්ට ඇති වෙන්න පුළුවන් මේ කයක් නෑ වගේ තේරෙනවා. හරිද? අත්කකුල් නැහැ වගේ. තමන් ඉන්න තැන දැන් මොකද්ද කියලා තමන්ට වැටහීමක් නැහැ වගේ. තනියෙන් ඉන්නවා වගේ. ඒලැබ ඉන්නවා වගේ නැත්තම් පැද්දෙනවා වගේ. ඔය විදිහට එක එකනට එක එක විදිහට දැනන්න පුළුවන්. ඒක තමයි කියන්නේ ප්‍රතිභාග නිමිත්ත කියලා. ඒතර ඒක එක එකනට වෙනස් වෙනවා. ඒක ගොඩක් වෙලාවට සමහර කෙනෙකුට ආලෝක වගේ දැනෙනවා කෙනෙක්. ඒක මට කියන්න බෑ කාටද මේක මෙහෙම තේරෙන්න ඕනි කියලා එහෙම නියමයක් මේකේ නෑ. එක එක අවස්ථාන් වල වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒ දැනෙන එක තමයි ඉතින් දැන් අපි අඳුරන්නේ. ඒක අඳුරමින් බලෙන් ධානය කියලා. හරි? ආ. මොකක්ද දාන්නේ? කුස්මාට තේරෙනවා, විනෝස්ම දැනෙනවා, කුස්ම දැනෙනවා. ආ. ඊට පස්සේ කුස්ම කෙටි දිගු බවක් නැති වෙනවා. එතකොට මේ මේ වගේ දැනක් වගේ දැනක් තේරෙන්නේ ඒක. නමුත් ඒක මේ හෙල වෙනවා සාමාන්‍යයෙන්. නමුත් මම නිතරම කියවන පරිඥානේ පරිඥානේ පරිඥානේ කියලා එකක් කරනවා ඊට පස්සේ ආයෙත් ගක් කළා යනකොට තව උඩට ගිහිල්ලා මේ ඔළුව මෙතන පොඩි තදවිල්ලක් විල්ලක් වගේ දැනෙනවා හරි ඉතින් එහෙම දැනෙන්න පුළුවන්. ඒ දැනෙන එක අඳුරමින් තමන්ව බලෙන් ධානය කියලා දැන් ඉදමින් ඉන්න. ඒක ගැටලුවක් නැහැ. තමන්ට ඒක එහෙම කියලා යනවා වගේ දැනෙන්නත් පුළුවන්. ඒක වෙනස් වෙනවා වගේ දැනෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නේ නෑ. දැනෙන ඒවා තමන් ඔය දැනෙන්න අරින්න තමන්ගේ අරමුණ තුළ තමන් එහෙම ඉන්නවා. බලෙන් ධානය, බලෙන් ධානය ඒ විදිහට දී කරමින් ඉන්නවා. හරිද? වෙනස් වෙන්නේ නැතුව ඒකම Tamanට එකම ස්වභාවයක දැනෙන්න ඕන. වෙනස් වෙනවා කියන්නේ එක්කෝ Taman සමාධිය පුහුණු කරලා තියෙනවා සමාධිය වැඩෙනවා වෙන්න පුළුවන් තාදුරට. එහෙම නැත්නම් ඒ තුල රැඳෙන්න උත්සාහ කරන්න ඕනේ. ඒ ස්වාමීන් වහන්සේ දැන් නිකම්මකට නිකම්ම මෙහෙම දැනෙන්නකොට ස්වාමීන් වහන්සේ දැනෙන්න තියෙනවා. එහෙම දැනෙන්න පුළුවන්. සමාධිය Tamanට වැඩෙනවා කියන එක කාලයක් පුහුණු කරාම Tamanට ඉක්මනින් සමාධි තත්ත්වයන් වඩවා ගන්න පුළුවන්කම තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. තේරෙනවද? ඉතින් වැඩෙන්න පුළුවන් ඉක්මනින්. හා? නැසේ ආලෝක නිමිත්ත ගන්න බැරිද ප්‍රථම ධ්‍යාන සංස්ථාවන්නේ ආනේ. පුළුවන් ඉතින් අපේ ආලෝකයම ඒකටම හිත යොමු කරන්න පුළුවන් වුණොත් ඒක ලේසිද? ඔව්. ඒක තමයි මම දැන් කිව්වේ. ඒ තේරෙන එක අරමුණු කරන්න ඕන තමයි. ආලෝක නිමිත්ත හරි, සැහැල්ලු බව හරි, ඉහළ යනවා කියන එක හරි, දැන් ඔය කියන ආකාරයෙන් තමන්ට මානව ආකාරයෙන් තමන් තනියෙන් ඉන්නවා වගේ හරි ඒ කියන අර දේ තමයි අරමුණු කරන්නේ. එනේ අපිට හුස්ම ගැනත් එක කිසිම සම්බන්ධයක් ඇතිවෙන යන්න තියෙන්නේ. පළවෙනි ධානයේ පිටින් පිට දැනෙන්න පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ? තමන්ට හුස්මත් එක්ක කිසිම සම්බන්ධයක් පසුබිමේ තියනවා වගේ දැනෙනවා. ඒකත් දැනෙන්නේ නැතුව දැනන්න ඕනේ. පසුබිමේ තියෙනවා වගේ දැනනවා කියන්නේ තාමත් තමන්ට ස්පර්ශ දැනීමක් යන්තම් දෙනවා. ඒකත් හොතේදී යන්න ඕනේ තමන්ට සමාධිය හරියටම වැඩෙන වෙලාවට. තේරුණාද? හරි ඒක තමයි මේක මේවා රූපාවචර ධානය කියලා කියන්නේ දැන් රූපයක් තුල හැසිරීමක් තියෙනවා සිතට රූපය චිත්තජ රූප ඔක්කොම සිතෙන් ඇති කරගන්න ආධර්මතා ඒ චිත්තජ රූපය කියලා කියන්නේ එහෙනම් ඒ චිත්ත රූපය ඇසුරු කරගෙන තමයි සමාධිය වඩන්නේ හරිද හුස්ම කියන එක අතහැරෙනවාමයි අතාරින්න ඕනිමයි Taman සමාධියට එනකොට ඒක අතාරින්න දුස්මත් එක්ක ඉන්නවා කියන්නේ තමන් සමාධිය නැහැ. විටින් විට එන්නේ තාම සමාධිය බලවත් නැදින්න. ඒ කියන්නේ තාම එකඟතාවය තීව්‍ර නැහැ. බලවත් නැහැ. එහෙම තමන්ට කැඩෙනවා. සමාධියට එනවා ආය වැටෙනවා. ආය එනවා වැටෙනවා. ඒක නතර වෙන්න කාලයක් කරනකොට තමයි පුළුවන් වෙන්නේ. එහෙනම් ඉන්ද්‍රයන්කට පොඩි ඒකට කොන්ද කෙලින් තියාගෙන පාසයෙන් වාඩි වෙනවා. ඒකට භාවනා කළ ඉවර වෙනකොට තමන්ගේ ඉරියව්ව පරීක්ෂා කරගන්න. ඒක තමයි තේරෙයි. අනිවාර්යෙන් ඉරියව් වෙනස් වෙලා නම් අනිවාර්යෙන්ම නිින්ද වෙවිලා හේතු නොවි වාඩි වෙනවා. හේතුනොත් නිින්ද ගියාද කියලා හොයන්න බෑ. නිින්ද හේතු වෙන්නේ නැතුව කොන්ද කෙලින් තියාගෙන වාඩි වෙනොත් ඉරියව්ව වෙනස් වෙන බව Tamanට තේරෙනවා එක්ක කය හෙල්ලෙනවා කියලා වැටෙනවා කියලා දැනෙන්න ගන්නවා. ඒ කියන්නේ නිඳ යනවා. හරි. අනිවාර්යෙන්ම Tamanට නිඳ ගියොත් දැන් Tamanට කය තියාගෙන පුළුවන් මේ. බෑ. හරි. එන්න කය වෙනස් වෙනවා කියලා දැනෙනවා නම් ඒකාන්තේ නිඳ ගිහිල්ලා භාවනා කළේ වෙනස් වෙලා නම් Tamanට නොදැනීම නිඳ ගිහිල්ලා. ඒ සිහිය දුර්වල නිසා. එහෙනම් ඒක නොවෙන්නේ ඉක්මනින් මෙනෙහි කරන්න පුළුවන්. පළඳියන් පළඳියන් පළඳියන් පළඳියන් පළඳියන් පළඳියන් පළඳියන් කියලා ඉක්මනින් හිටියයි. එතකොට මොකද වෙන්නේ? සීයට ඉඩ නැති වෙනවා වෙන අරමුණු වලට යන්නත් ඔය නිදා ගැනීම සඳහා ඒ කියන්නේ අරමුණු නැති අවස්ථාව වෙන එක වෙන්නේ. ඒකට අරමුණක් අපි නැදනවා මෙනෙහි කරනකොට ඉක්මනින් ඒකට යන්න ඉඩ නැති වෙනවා. හරිද? යෝග කාලයක් පුහුණු කරන්න වෙනවා. පුහුණු කරනකොට තමන්ට ඒ පිළිබඳව තව අත්දැකීම් ලැබෙනවා. තව තියෙනවද? ඔය ඒක නිතර හිතන්න යන්න ඕනේ නැහැ. Tamanට ඒවා එහෙම දැනුණත් ඔය දැනි දැනි ඉන්න. Tamanට ඒවා අතහැරිලා යන්න ඕනේ. කය පිළිබඳව දැනීම අතහැරින්න ඕනේ. ඔව් ඒක තුලම තමයි හිත තියාගන්න. ඒතර මොකද කයත් එක්ක අපි සම්බන්ධ වෙන්න ගියොත් ආයෙත් අපිට සමාධිය නැති වෙනවා. කයත් එක්ක සම්බන්ධ වෙනවා කියන්නේ අපේ අරමුණ ඇතැරෙන්නේ නේද? හරි. ඒ කියන්නේ රූප කාම, කද්ද කාම ස්පර්ශ කාමයෙන් ඈත් වෙන්න මේ උස්මත් එක්ක ඉදීම තුළ තියෙන වාසියක ඉක්මනින් තමන්ට පුළුවන් වෙනවා ඔය කියන ආකාරයෙන් බාහිර අරමුණු වලින් වෙන් වෙන්න. ඒ වෙලේ තමන්ට කය ගැනීම අතහැරලා යන්න ඕනේ. ඒක දැන එහෙම වෙනවා මුලදී මුලදී එක ඉරියව්වක ඉඳලාම දාඩිය දානවා, මේවා රිදෙනවා, වෙවුලනවා වගේ තමන්ට දැනෙන්න ගන්න. ඒවා දරාගෙන තමන් ඉන්න වෙනවා. ටික වෙලාවක් ඉන්නකොට ඉන්නකොට තමයි ඒවා අතහැරලා යන්නේ. මොකද ඒ වගේ තමන් කය හොල්ලන්න ගියොත් ඉඩ කය හොලවවුවොත් එහෙම නැත්නම් ඒ වෙනස් කරත් එහෙම මොකක් හරි තමන්ට ඒක අපහසුයි කියලා තමන් හිතලා ඒ වෙනුවෙන් මොනවා හරි දෙයක් කරන්න ගියොත් එහෙම තමන්ට සමාධියට යන්න බැහැ. ඉන්න බැරිව ඉවසාගෙන ඒක දරාගෙන ඉන්න. එතකට එද ආ දැන් එහෙම නැත්නම් Tamanට දැන් ඔක් කරන්න තනියෙන් කරන්න කාලය දෙනවා. එහෙනම් Taman දැන් ඔය භාවනාව වාර 7-8ක් තනියෙන් දැන් පුරුදු වෙලා ඉන්න ඕනේ ගෙදර ගිහිල්ලා. හරිද? ඉන්න ඇයට ප්‍රශ්න නැහැ. දැන් ඉන්න පුළුවන් අය තියෙනවා ගන්න ඉන්න ඇයිද එළි වෙන කම කරන දා තියෙන මේ කියලා භාවනාව. නැති අය ඉතින් ගෙදර ගිහිල්ලා අත් ඉතින් කරලා එන්නේ ඇයිද එන්නේ. ඉන්න අලුවක් නැහැ නේද? ඉන්න ඇයට ඉතින් ඔය මොනවා පන්සලේ තියෙන ගිරන් පද ටිකක් කරලා බලලා හිතේ වෙනකන් ඉඳ මම භාවනා කර කර. හරිද? හරි. කෑන්න ඕනේ නැත්නම් ඉන්නවනේ. හොස්පිටල් වලට බලන්න යන්න ඕනේ. වන කොහොමද? හා? ඔබෙන් මේ තිබුණේ නැහැ මොකද්ද? ඒක තිබුණ නැතුව දැන් මම ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරන්නේ. ඔය තියෙනවා එහෙම වෙන්නේ නැහැ නේ අනිත්‍යයි. ඒ වගේ තියෙන විදිහට වෙන්නේ අනිත් අය ඉන්න ප්‍රෝග්‍රෑම් එක වෙනස්ලා තියෙනවා. මොරියක්. හරමත් එක දාන්න. ඒක මොකක්දදී දැන් උස්ම ආස්වාසක් දැනෙන්නේ ආස්වාසක් දැනෙන්නේ. ඔව් පළමු ධානය කියන්නේ ඉන්නවා. ඔව්. හැබැයි ටික වෙලාවක් යනකම් නුදෙනී ඉන්නවා. ඊට පස්සේ හැමදාම දැනෙනවා. ඒක වෙනවා. ඒක තමයි. ඒ කියන්නේ සමාධි තත්වයේ තුලට තාම සිහිය හුරු වෙලා නැති නිසා සමාධි තත්ත්වයේ තුළටම වීරියෙන් ඉන්න උත්සාහ කර කර ඉන්නකොට ආයත් හුස්ම දැනෙනවා. ඒ කියන්නේ ආයත් සමාධිය වැඩෙනවා. ඒතර ඒ වෙලාවේ තමයි අර දේ මතකයිනේ. අර හුස්ම නොදැනී ගියපු අවස්ථාවේ ඇතිවෙච්ච සිද්ධාන්තය තමයි එහෙම දෙයක් දැන් මතකයට තියෙනවනේ. එහෙම තත්ත්වයක් ඇති වෙලා. ඒතර කරන්න ඕනේ දේ තමයි ඒක නැවත මතක් කරගෙන පළවෙනි ධ්‍යාන පළවෙනි ධ්‍යාන පළවෙනි ධ්‍යාන කියලා ආයෙත් මෙහෙ හිතන්න. එතකොට එතනට එනවා. නැත්තම් ආයෙත් හුස්ම අඳුර අඳුර ඉන්නකොට ආයෙත් එතනට එනවා. එතකොට තමයි ටිකක් කල් යනවා. ඒකට අර ඇතිවෙච්ච தත්ත්වය හොඳට සිහියෙන් තියාගෙන ඉඳා මතකේ තියෙනවා. ඒකට ඒක මතක් කරගෙන ආයෙත් දැන් සාමාන්‍ය වැඩක් ඕක. දැන් අපි මං හිතමු අමුන්න මං අලියා කියලා කියනවා. අලියෙක් කියලා කිව්වහම අලියා දැකලා තියෙන කෙනාට අලියා මතක් කරගන්න බැරිද? ඒ වගේ සිද්ධියක් මේක. මේ සමාධියදී කරන්නේ හැබැයි අර නීවරණ නැති මේ අරමුණ මතක තියාගෙන ඒක වෙන එක. ඔක ධානා වශීකරණය කිරීම කාර්යය යදී තව භාවනාවේ කිඹුරු වැඩ ටිකක් තියෙනවා. ඒවා කරලා තිබ්බාම එයාට මෙහෙම කරනකොට දෙදෙන්ට යන්න පුළුවන්. මේ සිත පුරුදු කෙරෙලක් මේ සිතට ඕන දේ පුරුදු කරන්න පුළුවන්. දැන් වෙලා තියෙන්නේ මෙතෙක් කරේ අකුසලයේ පුරුදු කරා. දැන් කරන්න ඕනේ කුසලයේ පුරුදු කරා. එච්චරයි. ඔක බැරි. හරි. හරි. හදේ නම් කාටවත් නෑ. දැන් යන්න ඕනේ නේද? ඈ ඕනේ? ආයෙම එන්න පුළුවන්. මම ආහඳුරන්න කියන්නේ ඉතින් ආයෙ කාටවත් ගන්න මේ කාබට් දාලා වහන් කියන්නේ ඉතින් ඒක කවුරුත් දෙන්නේ නැහැ ප්‍රශ්නෙකුත් නැහැ. එළි වෙන එක උඹද කරන් දෙන්නේ. වාහ නැරි. කිසි කවදාවත් නැහැ. ගෙදර ගියාම තමයි ළමයි බලන්නයි, කිරි හදන්නයි, ඈ බත්තු යන්නයි, කෑම හොදන්න, වලම්පි ගන්න හොදන්නයි, කණ්ඩායි, ගොණ්ඩායි, නාණ්ඩායි ඔක්කොම ප්‍රශ්න තියෙන හේගියා. මේක මොකක් බලන්නේ? ওই නාණ්ඩ උනිත් නෑ, කණ්ඩාත් නෑ, මොනවද නෑ ඔය. උදේට මොනා ටිකක් එවන්න. ඔක්කොම ආන්න එක තමයි වෙන්න ඕනේ. ඒ භාවිතෝ බහුලීගතෝ කියන්නේ ඕම ඕක ඔයාට ගෙදර ගියම භාවිතය බහුල කොට කරන්න හම්බෙන්නේ අර පරණ කරපු අකුසල් වැඩ. ඇතිලයි. හරිද? හරිද? දැන් ඔය විදිහට කුසලයේ යෙදෙන්නේ නැති හැම වෙලාවකම සිත පිහිටන්නේ කොහෙද? අකුසලයේ. හරිද? දැන් හෙට උදේදී මම ඔප්පු කරලා දෙන්නම්. ඔයාලගෙන් කීයෙන් කී දෙනාටද භාවිතය බහුලකృత කරන්න පුළුවන් වෙන්නේ කියලා. හෙට උදේට කියන්න. හරිද? දැන් ඔක් කරලා ඉන්නකෝ. හෙට උදේට මම කියනවා. හරිද? පැහැදිලි? ධ්‍යාන තාපස්න. එනවා වෙන එහාට කරන්න යන්නේ මොකක්ද? ওই පිළිබඳව තව ගැඹුරට භාවනා පොහුණු කිරීම තව තියෙනවා. ඒවා කරන්න බෑ. තමන් ওই தත්ත්වයට හොඳට පුහුණු වෙලා එන්නේ නැත්තම්. එහෙනම් ඒක අපහසු වෙනවා තමයි හෙට දවසේ කාර්ය. ඔය භාවිතාවන් හරියටම කුම් වෙලා නැත්නම් මම පැය 3-4ක්වත් අඩු ගානේ ওই භාවිතාව කිරීම සිද්ධ කරනකොට එක දිගට ඉන්න බැරි වෙයි. එක දිගට ඉන්න බැරි වුණාට කමක් නැහැ. මම විනාඩි 30ක් 40ක්වත් අකණ්ඩව ඉන්න ඕනේ. එහෙම නැත්නම් ඔය සමාධි තත්ත්වය හරියට තේරුම් කරගන්න බැරි වෙනවා. එක දිගට ඉන්න පුළුවන් නම් හිතේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔක පැය 10ක් හිටියත් කිසිම අපහසුාවක් Tamanට ගැටලුවක් ඇති වෙන්න බෑ. සමාධිය හරියට එනවා නම්. අපහසුතාව ගැටලු වෙනවා නම් සමාධිය නැති හින්දාමයි එහෙම වෙන්නේ. Tena? හරිද? එහෙනම් ඒක දැන් තම තමන් කරලා ඉන්න ඕන. තම තමන්ගේ උත්සාහයේ මත තමන්ට ප්‍රතිඵල ලැබෙන්නේ. එහෙනම් අද දවසට දෙකින් නිමා කිරීම කරනවා ඊට විදේශන සිත ඔතන ඉඳලා ඉදිරියට අනුගමනය කළ යුතු මාර්ගයේ ඉදිරියට යාවීම ආරම්භ කරා. එහෙනම් අද දවස් ඇතුළත සිද්ධ කරගත්තා වූ පුණ්‍ය සම්පත්තීන් දෙවියන්ට මේගේ ඥාතීන්ට තම තමන්ට අත්පත් කර යන්නේ ඒ සියල්ලන්ටද තම තමන්ටද ඒ උතුම් නිවනින් සැනසෙන්නට මේ උතුම් කුසල ක්‍රියාව හේතු වාසනා වේවායි කියලා ප්‍රාර්ථනා කරගන්නට. මොනන් දෙවියන් ඥාතිචීපත් කරගෙන ඒ අරමුණු කරගෙන මේ කරගත්තා වූ නියයට අත්පත් වේවා කියන අදහසින් ඒ කාතාවන් කියන්න පින්නෝදාම් කරන්න. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතාමහං තුඤාතේ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා උන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා උන්තු එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සම්වේ දේවානුමෝදන්තු සම්ප සම්පත්තේ සිද්ධියා එත්තාවතාචමේහි සම්පතං පුඤ්ඤ සම්පතං සම්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්තිසි එත්තාවතාචමේහි සම්පතං පුඤ්ඤ සම්පතං සම්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්තිසි ආකාසට්ටා චුම්මට්ටා දේවා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්칸තු සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්칸තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරන්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාවනිපා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාවනිබ්බාන පත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝ හෝතු යාවනිබ්බාන පත්තිය කායේන වාචා අච්චයං කමනේ සංවේසපටිපන්නේ අනත්තේ හොඳයි සම්දිනාටම තෙරුවන් සරණයි